අවශ්‍යයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ මේ ධර්ම සාකච්ඡාව දෙවෙනි දවසේ ඉතින් දැන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා මම මල්ලිකාට ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා ඒ අතර වාරේ කාට හරි වෙන ප්‍රස්තාවනෝනා කරන්න ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ආරාධනා කරනවා අපි එතන යනවා ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට අවසරයි ස්වාමින් වහන්සේ. හේතුඵල ධර්මතාවයේ දකිමින් ආනාපාන සති භාවනාව කරන අයුරු පැහැදිලි කර දෙන ලෙස ඉදා සිටින්නෙමි. පිරුවන් සරණයි. හේතුඵල දකින්න එකට ඉස්සෙල්ලා ඇත්තට ආනාපාන යාලු කරගන්න ඕනේ. ආනාපාන හොඳටම මූණට මුණ දාලා තියාගෙන හුඟක් වෙලා ආද වෙලා උච්චන්නාසන කරගත්තට පස්සේ තමයි ඉතිපත් වෙලා නැත්නම් නැවත නැවත ඉදිරිපත් වෙන ආශ්වාස ප්‍රශ්වාසයේ හට ගැනීම බලන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඒකේ පදස්ථානය පදනම බලන්න පුළුවන්. ඒ නිසා හේතුඵල ධර්ම බලන්න සුදුසුකම් තියෙනවා. ඒ නිසා පටන් ගන්නකොට මේකෙන් පටන් ගත්තොත් වෙන්නේ මොකක්ද ආනාපානවත් බලා ගන්න බැරි වෙනවා. නිසා ඉස්සලා කවුරු හරි කාගේ හරි ඉතිහාසය දැනගන්න ඕන නම් ඉස්සලා ඒ පුද්ගලෙත් එක්ක යාළු වෙලා ඉන්න ඕන. යාළුවාට පස්සේ තමයි ඒ පුද්ගලයා පිළිබඳ අලගිය මුලගේ විස්තර දැනගන්න පුළුවන් වෙන්නේ. අලගිය මුලගේ විස්තර දැනගන්න පටන් ගත්තොත් බුද්ධිට තරහ එනවා. එනිසා යාළු වෙලයි බෙල්ල කපන්න පුළුවන්. ඒක ඉතින් ලෝකේ ස්වභාවය. ඉස්සලා කාට හරි කරදරයක් කරන්න ඕන නම් ඉස්සලා යාළු වෙන්න ඕන. ඒ නිසා යාළු වෙලා ඉන්න කට්ටිය ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔය දැන් කවුරු හරි යාළු වෙලා ඉන්නේ ඔය මොකක් හරි ඔය යට තියෙන මේ එජෙන්ඩා එකක් අනුව තමයි. දැන් හැම යාළුවෙක් ගැනම පරිස්සමෙන් ඉන්නේ කියලා තමයි කියන්නේ. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ නැතුව පච්චපරිකා ඥානය කියන්න බෑ. පච්චපරිකා ඥානෙන් පටන් ගන්න කිව්වොත් නාම රූප පරිච්ඡේද ඥානෙ මන්ද මන්ද පෝෂණයට ලක් ඒ නිසා අරක මේක අපිට හොයන්න බෑ අවස්ථාව හැටියට ලාභය ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සල්ලා මේ ප්‍රශ්න කරු කියනවනම් මම දැනට ආනපානෙ ඉන්නේ. මෙන්න මේ தත්ත්වය කියලා අන්න එහෙමනම් එයා සුදුසුකම් තියෙනවනම් අනුව කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඕන වුණාට ආනපානෙ මේ දේවල් ටික යොදවන්න බෑ ඉස්සල්ලා යා කීකට කරගන්න ඕනේ. ආනපානෙ කියන්නේ කැලේ ඉන්න මීහරකෙක් නෝ ගමකට ගෙනල්ලා බැඳලා කීකරු කරගෙන නාශනුවක් දාගෙන ලාඩම් ගහලා පස්සේ තමයි කරත්තර වදින්නේ. කැලේදී මිහැරෙකුට කරත්තයක් කරද්දී කැලේට ගිහිල්ලා කරත්තේ වැන්දොත් එහෙම. ඌ කැලේ ගදානේ ඒ නිසා මම පිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙනවා. ඒ ප්‍රශ්න කරුගෙන් මම ඉල්ලා හිටනවා. දැනට ආනාපාන සති භාවනා කරනකොට මෙන්න මේම වැටෙන්නේ කියන ටික සබහාගත කරනවා නම් එහෙනම් අපිට පුළුවන් මේක ප්‍රමාණවත්ද ඉදිරි පියවරට යන්න කියලා. එහෙම නැත්නම් ඉදිරියට යනවා කියන එක නිකන් කාලේ නැති කිරීමක් කියලා මම කියනවා. අපි ඊගා ප්‍රශ්නට යනවා. Reverend Dhammajiva, when I see a bright light while meditating, I can still hear sounds from outside. They do not disturb me, but I can still hear them. I'm still aware of my breathing as well, uh, though I don't feel it in my body. Am I practicing correctly? Metta. presentation I have enough information, but the uh, order is wrong. If someone is within that information, it some start with the breath to say, while I am breathing, while I am keeping the contact or mindfulness of the breathing, I can see bright light, I can hear sounds, but still, amidst of the sound and the light, still I can do meditation on the breathing, that's the best kind of explanation and the order. But here talking about bright light. Starting with the bright light, that means presentation is wrong. You have to understand your primary object is anapana, in breath and out breath. Uh, right they say, keep in the anapana as the Start with anapana, middle of the anapana, end of the anapana. While you are going, you can see light, you can see darkness, you can see sounds, you can feel sensation. Uh, whatever may be, if you can maintain the breath, well and good. this indicating is possible, but my criticism is presentation is wrong. I don't know that point is clear. It is a starting with bright light. That indicates you are neglected anapan. at the right from the beginning. So that you have to suffer. Start, give the priority for the anapana, right they say, with the anapana as the team. Then presentation also good, meditation also good. So, the, I would say content is good, order. The presentation needs to be, it has, one has to edit. We are going to the next question. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙමි. ඒ අනුව භාවනා කරමි. සියලු උපදෙස් ලැබෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම අනුශාසනා වලිනි. පරියන්කේදී හිත නිවනටපත් වූ පසු ඒ හොඳින් වශී කරගෙන දිගින් දිගටම භාවනා කරමි. මට වෙන ගුරුවරයෙක් නැත. උපදෙස් ලබා ගන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලිනි. ඒ නිසා මා වැනි යෝගාවචරයන් ඉදිරියට පිළිපැදිය යුතු ආකාරය පිළිබඳව වැඩිදුර උපදෙස් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට මෙහිදී මෙහිදී සහ විස්තර වනයේදී අතුලත් කරන්නේ නම් අපවැනි අයට එය විශාල මඟ පෙන්වීමකි. තමා වෙලා අපට පිටවන තේක්වා. ඔය ඔක්කොම ලෙතලාවක බුදුහාමුදුරන්ට කියමු. <laughs> ඔබ වහන්සේ කියන බුදුහාමුදුර කියලා දාලා රචන ලියන්නේ එච්චරයි මටත් කියන්නේ. මලක් කියන්නේ ඔබ වහන්සේගේ බණ අහලම තමයි මේ දේ කරන්නේ. ඔබ වහන්සේම තමයි මට පිළිතුර ඔබ වහන්සේගේ බණට මේක කියලා දෙන්නේ. බුදුහාමරෝ කියලා තියෙන්නේ. ඒ නිසා මට කියදයි කිය බුදුහාමරන්ට නැවත නැවත වුන් ගන්න දෙන ධම්මජීවහතෝ පැත්තක තියෙනවා. එතකොට වැඩි හරි. අපි ඔක්කොමලා ඉන්නේ එකම පහනේ ආලෝකයේ ඉතින් බුදුහාමුදුරු ළඟ ඉඳගෙන බුදුහාමුදුරු ඉස්සෙන් කියාගෙන යන නිසා අපි මන්දබුද්ධික නැහැ. අපි අව탁සිර වෙලා නැහැ. අපි අවජාතක වෙලා නැහැ. අපි සසරණයි සනාතයි. නිසා මේ නන්නත්තර වෙච්ච අපිට බුදු එළිය වැටුණා නම් ධර්මයේ වැටුණා නම් සංගීතයේ වැටුණා නම් ඊට පස්සේ අපේ යුතුයකම කියන්නේ කුඩල් ඇල්ලෝ වගේ බීගෙන ඉන්න ඕනේ. ඒකෙම අල්ලගෙන ඉන්නවනම් දිගටම ඉන්න පුළුවන්. ඒ අතර මැද එළියට යනවා නම් කුඩල්ලගේ දෝෂෙ මිසක් ආන. මේ විචතරම නන්නතර වෙච්ච ලෝකෙ මේ වගේ බුද්ධ සරණක්, ධර්ම සරණක්, සංඝ සරණක් හම්බුනාට පස්සේ ඒකේ ඒක ෆුල් මීල් එක තියෙනවා. ඒ කියන්නේ මේ ඩෙසර්ට් එක විතරක් දීලා නතර කරන්නේ නැහැ. සලාඩ් එක විතරක් දීලා නතර කරන්නේ නැහැ. ඒකේ ෆුල් මීල් එක දෙනවා කාගෙන යන එකයි. ඒ අර සමනලෙක් හැදෙනකොට බිත්තරේ පුරලා ශිෂ්‍යෙක් කැටපිල කෙනෙක් ඒ කැටපිලාගේ වැඩේ උදෙක් කරනවා දවලුත් කරනවා රැක් කරනවා. කාගෙන අතුල ගියරපත් තමයි කොකුන් එකතුලට යන්නේ. කොකුණේ දැනිසල තියෙන ඒ හොරේසියස් ෆීඩර්ස්. ඒ වගේ යෝගාවචර දැනගන්න ඕනේ අනික් කඩ පැත්තකට කියලා. අවුච්ච වෙලාවේ කාගෙන ගියා නම් ඊට පස්සේ කෝෂගත උනාට පස්සේ ඊට එන්නේ සමාධියක්. ඇතුළට යන්නේ කුරුමේ මේ දලබුවෙක්. කෝෂෙන් කෝෂයට ගියවස හුස්ම ගන්නවත් නැහැ. ඇතුළට ගියා. වැඩි කරගත්තා එළියට එනකොට සමනලෙක් සලබේක් තමයි කියන්නේ. ඒ නිසා ඒ වෙලාවේදී කෑවේ නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා ධර්මයේ හොන්තට දුන පිටිය තාජන උම්මලකට තියෙනවා හොන්ත පදමක තියෙනවා. උල් පිල් එකම ගන්න. Venerable Bhante, uh, for the first time this early morning, sitting myself being enveloped in a cloudy or misty situation. I felt serene and all of a sudden the bell went off. I was so disappointed. I must admit that previous 15 sessions were not successful and I uh, wanted the bell to go off, but it wouldn't. It, I, yeah, it was eternity. My legs were in so much pain. Any comment on suggestion, suggestions will be greatly appreciated. With metta. Uh, so whenever such a, um, how do you call the balance, whenever such equilibrium happen, you have to facilitate it Facilitate means uh, give the maximum conducive conditions or give a long sitting. So when the bell goes and everyone get up, the atmosphere, the vibration will be little uh, not support you, and therefore there may be a block, there may be a cut-off of the concentration and the mindfulness. But that indicates now my mind is ready to go for a little bit longer sittings. So you have to prepare for. For example, if this is happening, don't wait till 5 o'clock happens. Come little earlier and take the chance to give for one and a half hours or so. But my teacher used to say, don't uh, increase one hour to directly one and a half hours, increase little by little. So that easily you can acclimatize into that. Whatever may be, now you have to give a little longer time. Two ways. One thing is you can come early and sit but even then, uh, early part of your meditation will be disturbed by the new coming yogis. Or otherwise you can sit after the bell. Then the getting up yogis may be little disturbing you, so you have to cope up with them. And then again continue. So therefore, uh, be prepared to go for a longer journey, longer time. And that is the way you can support, you can promote, you can facilitate uh, this kind of uh, ස්වාමීන් වහන්සේ අරියන්තේදී හිත නිවනටපත් වූ පසු එම தත්ත්වය ඕනෑම ඉරියව්වක පහස්යෙන් ගත හැකි ආකාරයට බොහෝ බොහෝවර පුරුදු කළ මත ඒ தත්ත්වයට දැන් ඕනෑම මොහොතක පහස්යෙන් යා හැක. දිනපතා හැම පරියන්කදීම එය අත්දැකීමින් ගත කරමි. ඊයේ කමඨහන් සුද්ධ කිරීමේදී ඔබ වහන්සේ ප්‍රකාශ කළේ නිවනටපත් වූ සිතට සමවදිමින් ඉදිරි ජීවිත කාලය ගත කිරීම අතිශීත ක්‍රමයකට දමා වස්සා ගැනීමක් කියාය. ඒ අනුව මා කරන දේ වැරදි නම් මා වැනි යෝගාවචරයෙකු පිළිපැදිය යුතු නිවැරදි මාර්ගයේ කුමක්දයි අනුකම්පා කොට පැහැදිලි කර දෙන සේක්වා. මම හිතන ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකයි කියලා ප්‍රශ්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් හිත සංසුන් කරගත්තා, උද්දකලා කරගත්තා, විවේක කරගත්තට පස්සේ ඒ විවේකයේට ඇබ්බැහියක් වෙනවා. එතකොට ඒක කලබල කරන ඔක්කොම හතුරෙක් වශයෙන් ඒක ලබා ගන්න බැරි පරිසර අපායක් වශයෙන් සලකලා අර උදේකලාවට අර විවිධයට ලොකු ඇබ්බැහියක් එන්න පටන් ගන්නවා. ඒක නිසා Taman ඒ විවිධ ගන්න බැරි හැම එකක්ම කාගේරි දෝෂයක් වශයෙන් වෙන තැනක දෝෂයක් වශයෙන් වෙලාවේ දෝෂයක් වශයෙන් සලකලා ඉවත් වෙනවා. මේ විවේකයට උදකලාවට දෙන කැමැත්ත නිසා. එතකොට සමාජලාවට කෘත්‍රිම වෙනවා. ඒ නිසා Tamanට තේරෙනවා නම් අර ප්‍රකාශයේ මුල්ලකේදී කිව්වා වගේ ඕන තැනක ඕන වෙලාවක ගන්න පුළුවන් කියලා. Tamanට බලන්න ඊට පස්සේ සම්පූර්ණ දැන් සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන් කියලා. හිතකෝ සාමාන්‍ය තැනට එන්න. එතකොට අපවර ඊ타ත්ම උද්දකලා ජීවිතයකට ප්‍රිය කරපු කෙනෙක් නැවතත් ඒ සාමාන්‍ය ජීවිත ගත කරන පිරිසකට යනවා සාමාන්‍ය ස්ථාන වලට යනවා කිව්වහම ඒක ඊටාම ක්‍රමිකව කරනවා කිව්වේ නැත්තම් ඒ දෙකොල්ල අතර තියෙන ගැටුමෙන් පිපිරිලි පවයින් දෙතියි ඒ නිසා ආපහු කාර්යබහුල ජීවිතයට සම්බන්ධ වෙනකොට ඒක ශිල්පයක් ඒකට තියෙන හොඳම නිදර්ශනය තමයි මේ වර්ගීය පාර හුස්ටන් කියන වෙලාවේ අහගත්තා රොකට් එකක් අජට අවකාශ යානයක් ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න ගියාම විශාල පෙට්‍රල් ප්‍රමාණයක් පුච්චන්න ඕන. ගමනේ ප්‍රමාණය 180ක් විතර පෙට්‍රල් පුච්චන්නේ ගමනේ හැතැම් 6ක් ඇති කරන්නේ. හැතැම් 6 ඇතුළත ගුරුත්වාකර්ෂණය තියෙනවා. ඊට පස්සේ මුළු ගමනම හැතැම් 10 ගණක් තියෙනවා 110ක් විතර පෙට්‍රල් පිච්චෙන පෙට්‍රල් මේ පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ භූමිතේ. නමුත් ඊට පස්සේ ඇවිල්ලා ආය මේ වාක්‍යයට ඇතුල් වෙන තැන ගුරුත්වාකර්ෂයට ඇතුල් වෙන තැන පොඩ්ඩක් හරි වරදගත්තොත් භයානක මේ අමාරුවක් ඇති වෙනවා වායුකෝලේ පිටම තියෙන ඊටාම තුනි වාතස්ථලයක් ඒකට වාතේ නැති තැන ඉඳලා රොකට් එක එනකොට කෙලින්ම ආවොත් ස්ටා ගන්න බෑ රොකට් එක පුපුරන ඒ තරම්ම වාතේ තරබුම වැඩි සරල සමාන්තරව ගියොත් හප්පලා අවකාශයට تعلق කරනවා. අර වතුරට ගෙම්බම් ගහනවා කියලා ගහන්නේ ගලක් ගහපම හැප්පි හැප්පියන්නේ. ඒකේ පිටරවන්නේ හරියට අංශක 4.6යි 4ට ඇතුල් කරනවා. නැවත වාතයට ඇතුල් වෙනකොට හරියම කොහේද ගියේ නැත්තම් ඒ අර වාත වලට ඇතුල් වෙනකොට ඇති වෙන ඝර්ෂණ නිසා ගිනි ගන්නවා. අංශ 4.0 ගානට ඇතුල් වුණත් පිට තියෙන කවර ගිනි ගන්න හදලා තියෙනවා. සම්පූර්ණ එක පිච්චෙනවා. අපිට හිතන්න බෑ මේ වාතයට රිංගනකොට ඇති වෙන ඝර්ෂණය. එහෙම කරලා හැමීට විට පොළොවට කැරකි කැරකි කැරකි කැරකි කැරකි ඝන වාතස්තර වලට බස්සන්න. කිලිම આવොත් අර ඇති වෙච්ච රස්නේ නිවෙන්නේ. ඒ නිසා ඒ ඇතුල් වෙනකොට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා හරියට අත්සන්ති සාගරයට මේක වැටෙන වෙලාව වෙනකොට ඒ ටික මුළු ගංගනගාමීන්ටම ඉතාම වෙහෙසකර තත්ත්වයක් හරියට ප්ලේන් එකක් ඇවිල්ලා ලෑන්ඩින් කරන වෙලාව වගේ. ඒ වෙලාවේදී සම්පූර්ණ පාන්නේ කැප්ටන් අතර දෙන්න ඕනේ. ඔක්කොමලා තම තමන්ගේ පරිසත කරගන්න ඕනේ. ඒ වගේ තමයි අපි ආධ්‍යාත්මික ජීවිතයට ගිහිල්ලා නැවත එදිනදා ජීවිතයට ඇතුල් වෙනකොට අර ගැටුම අපි ඇතුල් වෙන කෝණේ වැරද්ද තියෙනවා. අපි කෙලින්ම එකට යන්න ගියොත් මිනිසුත් එක්ක ලොකු ගැටුමක් අපිට වෙන මිනිස්සු කන බොන මිනිස්සු කාම භෝගී මිනිස්සු අපි කොහොමද මේගොල්ලොත් එක්ක ඉන්නේ කියන්නේ. අපි නැවත සම්පූර්ණ පිසු තත්ත්වක ඉඳලා මෙතෙන්ට එන එක මම පොත් දෙකක නවකතා පොත් දෙකක කියවලා තියෙනවා. ඒ නවකතා කියන්න බෑ. ඔය නීචේ ලියපු පොතේ තියෙනවා තස්පේ සරතුස්ස කියන පොතේ ඉස්සල්ලාම ඒ සරතුසතුමා කන්දක් උඩ ඉඳලා විවේක වෙලා තීන්දුව කරනවා මාළු මාකට් එකට. අපම පොළට යන්නේ. ඒ කරන තීන්දුවත් අතරමඟදී හම්බෙන මිනිසුන්ගේ ප්‍රතිචාරත් හරි ලස්සනට කියලා තියෙනවා. මේක දරුවචන් ආංශික හිතුවේ කොහොමද? උන්වහන්සේ තාමත්ම විවේකීව සමත්වයෙන් වැඩේදලා දේ පින්නපාත වදිනවා ගමට. පින්නපාත වදින්නේ මහා කරුණාවේ. කවුරු හරි තම්බලා දෙන බජක් කරගෙන සූපත් වේවා කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ බලුකුණු තියෙනවා, හරක්කුණු තියෙනවා, සුචි තියෙනවා, විෂභාග අරමුණු තියෙනවා ඔක්කොම පේනවා. ඒ නිසා පොඩ්ඩිම වෙලාවක් ගත කරලා පින්නපාති අරගෙන උන්වහන්සේ නැවතයි කැලේට යනවා මහා ප්‍රඥාව සලකුණු කරගෙන. ඒ හැමදාම මහා කරුණාවේ මහා ප්‍රඥාවේ වැඩ කරන්නේ. ගමට යන්නේ නැතුව හැමදාම කැලේටලා හිටියොත් බුදු කෙනෙක් බුදු වෙලා ඇති වැඩක් නෑ පානක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. එළියක් ඉන්නේ. නමුත් ගමට එලා හිටියොත් බුදු කෙනෙකුට ඔක්කත් ඔළුව බේරගෙන ඉන්න බෑ. කුයි ඉන්නවද? ඒකනේ පාර්ලිමේන්තුවට ගියන්නේ. ඒක මේක සම්බන්ධ කරන්නේ. ඒ අර බුදු දානසික ක්‍රියාව භූගෝලීය වශයෙන් සම්බන්ධ කිරීම කාලානුරූපවත් මේක තියෙනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අපි මම පැවිද්දෙක්. අනික ගියත්ෝ අපි ඉන්නේ මේ වගේ විශාල වගකීම් බාර තියාගෙන. නිසා මෙච්චර වගකීම් තියෙදී මෙච්චර වැඩ සීදී අපි මේ වගේ තැනකට එන්න දුන්න එකට අපි නෑදෑ ඉන්න අපි බුලත් කියලා වඳිනවා. පහනපත්තු වල වඳිනවනේ බුදුන්ව වඳිනවා වගේ. ඊට පස්සේ අපි යනකොට ඒගොල්ලන්ගේ ඇත්ත වැරද්දක් නෑ මගේ ඇත්ත වැරද්ද තියෙන කියලා දැනගෙන යන්න ඕනේ. ඒක ලියලා බලන්න ඕනේ මේ සාමාන්‍ය ජීවිතයට ගිහිල්ලා පුරුදු පරිදි ටිකෙන් ටික ටිකෙන් ටික ඉඳලා මේ තියෙන විවේකයේ මේ හුදකලාව ඔය කලබලස්සේ ගන්න බැරිද කියලා බලනකොට යෝගාවචරය විවේකයේ අඳුර ගන්නක වෙනම දෙයක්. ඒ විවේකයේ ඕන තැනක ඕන වෙලාවක ඕන පිළිසක් ගන්න එක තව එකක්. ඒ නිසා ඒක ඉගෙන ගන්න අවුරුදු 7-8ක් යන්නේ කියලා. තමන් ඉගෙනගත්ත විවේකයේ තියාගෙන පිසුකම තියාන එච්චර පිසුකම ආගේ කරන්නේ නැති එච්චර විගේ විවේක ආගේ කරන්නේ පිරිසක් එක්ක ගැටෙන්න තියෙනවා කියන එක වෙනම කලාවක්. ඇත්තට උගෝදෙනේ හරිම දුර්වලයි. පැත්තෙන් ඒගොල්ලෝ හිතනවා මේ අපිට භාවනා කරන්න බැරි මේ අල්ලපු ගෙදර එක නම් නිවන් දකන්න කියලා. ආරණ්‍ය වල ඉන්නකොට කියන එක තමයි උගදෙනෙක් නිවන් දක් බලන්න බැරි කපකාරය හොදලා තියෙනවා. මේ කැපකාරකින් අපේක්ෂා කරනවා උතුමාකාර සේවාවක්. ඒ කැපකාරයා කියන්නේ මිනිස්සෙක් බව මතක තියාගන්න. ඒ මිනිහට පැවිදෙන්නේ බැරි එකේ. මේ කැපකාරයා කියන්නේ මං කියන්නේ ඒ ඉන්න කැපකාරයා. උන්න පැවිදෙන්න බැරි ජයිලෝ පස්තානක් කරගෙන ඉන්නවා. ඒ අපි කොහොමද මේ මිනිහගෙන් මේ දෙයක් මේ ප්‍රොෆිට් බලාපොරොත්තු වෙන අපි හිතන්නේ මෙහෙමවත් ඇවිල්ලා කරනවා ඇති. අපි යාට හැඩ ගහන්න ඕනේ. ඒ නිසා එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? අපිට මේ භාවනාව නිසා අපේ ලෝකෙ තිබුණු ලයිසන් එක නැතිවීමක් අපිට වෙනවා. ලෝකෙට යන්න බැරුව යනවා අපිට. එහෙම එකක් බුදුහාමුදුරු දේශනා කළා නෑ. බුදුන් කියන්නේ අනිත් අයට වැඩිය දක්ෂව ගෙදරතුරේ ජීවත් වෙනවා. හරියට මේ ඉදිරියේ වැඩ කරන මනුස්සය රබර් එකක් දාගත්තට පස්සේ දර කැල්ලක් අල්ලනවා වගේ අල්ලනවා මේ වයර් එකක්. දැන් දන්නවා මට මේ ග්ලව් එක තියෙනවා කියලා. දැන් දැන් එක ඩැමේජ් නෑ කියලා. දාන කියලා තන වාසත ගන්න ප්‍රශ්නේ නෑ අතේ තුවාල තියෙන නැත්තම් කියලා. ඉතින් භාවනා කරගෙන කරන බලන්න භාවනා කැලේදී වැඩුවට පිරිසක් එක්ක ඉන්නදී වඩන්න බැන්න ඔක වැඩක්ම නෑ. මොකද? ඒතර භාවනා භාවනා සඳහා නෑ මේ භාවනා ලෝකේ සඳහා. ලෝකේ හිටියන් කියලා කිසි ප්‍රශ්නයක් නෑ. ඔක්කොට මේක වගේ බෑ. නමුත් ධර්මයේ පැතිරෙන්නේ ශාසනයේ පැතිරෙන්නේ එහෙම භාවනා කරන අය පිරිසක් එක්ක ඉන්න නිසා. ඒ නිසා යේසුස් වහන්සේගේ කතාවක් කියනවා යේසුස් වහන්සේ කියලා තියෙනවා. විද්දු ඉන්නුනේ ලෙඩුත් එක්ක කියලා. වෙදගම ඉඳලා හරියන්නේ නැහැ වෙද්දු. ලෙඩු ඉන්න ගන්න කියලා ලෙඩුගේ පරිසරය බලලා මොකද මේ හේතුව කියලා දැනගන්න පුළුවන් වෙනවා. ලෙඩා නිතර වෙදාගාවට යනවා නම් ලෙඩාගේ පසුබිම අල්ලගන්න වෙදා කම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක හැමේට පුරුදු කරගන්න. අපි ඉස්සලා පළවෙනි එක පුරුදු කරගන්න මේ ඉස්සලා විවේකේ උදකලහ විස්රාමයේ පුරුදු කළ ඒක කරන්න අපි වගේ වෙනම තියෙන පරිසරයක ඊට පස්සේ සක්මන්ට දාලා ටිකක් බලන්න ඊට පස්සේ ඊතර සොරේ කියලා බලන්න ඒ බලනකොට මේ දෙක අතර තියෙන ගැළපුම තන්නේ කර සාමාන්‍ය බුද්ධිය තියෙන ඒක පිටකෙනෙක්ගේ දෝෂයක් දකිනවනම් මං කියනවා මේ යෝගාවචරයේ වයර් මාරු වෙලා ඉන්නේ. ඔළුව ක්‍රෙයිල් වෙලා. කොණ්ඩේ නෙවෙයි. ඔළුව අප්සෙට් ඉතින් ඒකවල කියනවා භාවනා කරලා පිච්චෙන්න කියලා කියන්නේ ඕකට තමයි. ඒ නිසා අනිකත් එක්ක හිට වෙන එක අනිකත් එක්ක වැඩ කරන එක ඒක මේ මේ පොඩි ළමයිගේ සෙල්ලම්කවල වලට අම්ල තාත්තලා ගියාම කොහොමද මේ සෙල්ලම්ගෙත් සම්බන්ධ වෙන්නේ? බබල දෙල්ලම්පත් වෙනකොට අම්ල තාත්තලාත් යනවනේ ඒකට. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සෙල්ලම්පත් ටිකක් දෙනවා අම්මට මේ වැඩි හිටියෙක් කියලා. ඒකේ තියෙන වැලි ටිකක් පොල් කට්ටක බෙදලා ඉතින් අම්මා කියන්නේ නැහැ මේ වැලිනේ පුතා මේක බත් කියන්න එපයි කියලා කියන්නේ නැහැ ආවෝ බත් තමයි මේක ලුණු ටිකක් කටනවා හරි ෂෝක් කියලා බබා නලවලා ඉන්නේ ඒකයි තියෙන්නේ ඒක බුදුහාමුදුරුවෝ ගන්නන්නේ නැහැ බලාපොරොත්තු වෙන්න එපා ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක දුන්නට පස්සේ නැවත නාටක වෙනකත් ඉඳලා ඒ දෙක කිරි වතුරයි සම වෙනසෙයි පිළිහෙට්ටක් කියන එක කරගත්තා නම් ඒ වංශය අභ්‍යන්තර සාසනයක් කරනවා බාහිර සාසනයක් කරනවා. මේ තමයි ප්‍රශ්නේ වටිනවා. නමුත් අපි හැමදාම මැරෙනකම් ජීවිතේ පුරාම මේ පරිශ්‍රම යනවා. හැම කිසිම genuට ඉවර කරන්න බෑ. අලුත් අත් අනන්ත ජීවිතයකට වෙනවා යෝගාචරික වශයෙන් මම කොහොමද ඒකට වැටෙන්නේ කියලා පොතේ නැහැ. බුදුහමෝ කියලා දෙන්නේ නැහැ. Taman දැනගන්න තමන් සත්‍ය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව තමන තරම් නොවන වැඩ නොකර මේ පිළිසෙට මේ වෙලාවට ගැළපෙන දේ කරලා මේක හදාගන්න. ඒක නිසා ඒක එක එකනාගේ වගකීමට වැටෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මේක වසර ගණනාවකට ඉහතදී මා භාවනා කරමින් සිටිනා විට ආනාපාන සතිය ඉතා හොඳින් සංසිඳී ගිය මොහොතක මගේ සිත කය දෙකම සම්පූර්ණයෙන්ම නොදැනී ගියේය. ඉන්සිලු සුළු මොහොතකට පසුව මම ඉතා පාළි ගංගාවක ඔරුවක තනියම පාවෙමින් සිට දර්ශනයක් මනසින් දුටු වෙමි. ඉන් අනතුරුව මගේ ශරීරය තුළ මම නැවත ඉන්නා බව තේරුණි. ඒ මගේ හිතේ ඉතා සටින් කාවදුණු සංදිස්ථානයක් ලෙස දැනේ. ඔරුවක පාවෙන දර්ශනය නැවත කිසි දිනක නොදුටුවත් එම සිතකය නැති වී යන ඉතාමත් සුඛදායි තත්වයක නැවත නැවත ඇතිවීමට පුළුවනි. මෙය සමාධියේ ඉහළ තත්වයක්ද නැද්ද කියන මගේ හිතේ ඇති සැකය මට දුරු කර දුනහොත් ඔබ වහන්සේට පින් සිදු වේවා. ඔබ වහන්සේ ඊට දිගකල ජීවත් වේවා. මේක ඇත්තටම අපේ අපි මොන අධ්‍යක්ම බස් සංඥා යටතේ උපමා යටතේ රූප ගැන තමයි කතා කරන්නේ. ඒ නිසා පාළු ගංගාවක පාළු ඔරුවක ඉන්නවා කියන එක අදහස් කරන්නේ හුදකලාව කියන එක. විස්්‍රාම වෙනවයි කියන එක විවේක වෙනවයි කියන එක. ඉතින් ඒක වෙන වෙලාවක මේ තනි ගම්ලක් මුදුනකට වෙලා ඉන්නවා පේන්න පුළුවන්. නැත්නම් කරුවලක් වශයෙන් පේන්න පුළුවන්. එක එක කනට එක එක විදිහට පේනවා. ඉතින් කොයි නිරූපණයක් ආවත් කොයි පිළිමිකුවක් ආවත් බුද්ධ වචනේ ගත්තොත් හුදේකලාව ඒක විහාරී වෙන එක ඒ වගේම විවේක වෙන එක විස්රාම වෙන එක ඉතින් මේ විවේක වෙනවයි කියලා කියන්නේ සෙනගෙන් අයින් වෙනවා කියන එක නෙමෙයි මේ සෙනගේ ඉඳද්දිම විවේක වෙන්න පුළුවන් ඕන කලබල පච්චරකින්ද තමන්ට තමන්ගේ මමත් එක්ක මම එහෙම නැත්නම් මේ මේ දැන් මොහොත ගත කරන්න පුළුවන් ඉතින් ඒක වෙනකොට ඒකට සමාධිය කියලා කියන්න බෑ සමාධිය නොවෙන්නේ නොවි එතන තියෙන්නේ වීර්යය සමාධිය සමබර වෙන්නේ ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි සමබර වෙන්න. සතිය දැනගෙන ඉන්නෝනේ මම ගෝවාක්ෂණකේ ඉන්නවා. බරපතල වැඩක් කියන්නේ. නමුත් මම මගේ වැඩ ටික කරගෙන නැත්නම් මම කවුද කියන එක දැනගෙන විස්රාම වෙන්න පුළුවන්. මම මේක පැටලෙන්න යන්නෙත් නෑ. කවුරුත් ආරාධනයක් කළොත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. අනේ ඒ தත්තේ මම කඹේ ඇවිදිනා වගේ වැඩක්. කඹේ ඇවිදිනකොට වටපිට බලන්නේ දෝෂක උතුනොත් බැලුවා. හැබැයි ඇවිදින්න පොළවේ ඇවිල්ලා පහේ ලකුණු බලන්න පොඩි ඉඩක් අපි අරන් තිනේ මහ පොළොව ඇවිද්දත් පුංචි ඉඩක් ගන්නෙ. නෝතර මහ පොළොව තියෙන නිසා හිතේ ලොකු හයියක් තියෙනවා. මෙතන අතෙන් යන පොළොවේ වතුර කපුලේ වතුර ගන්න තින්තක් ගන්න ඇවිදලා බලන්න පොඩි ඉඩක් ඇවිදින්නේ. කම්බින ෂෝක් එකට යන්න පුළුවන්. ඔව් කම්බින ගොඩ වෙච්ච ගමන් පුදුම බයක්. පුදුම අසන්නකමක් ඇති වෙනවා. මේ දෙපැත්තෙන් හැප්පෙන පේන දේවල් නැති නිසා. ඒ නිසා උදේකලාව කියන එක කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියලා තුනකට කඩලා පෙන්නනවා. අපි බබා කාලේ එහෙම නැත්නම් භාවනාවේදී ආධුනික කාලේ අපි කාය විවේකය හොයන. කාය කියන්නේ පිරිසකින් ඉන්නේ. ගෙදරින් හැතැම්ම ගානක් ඇත්තේ. කායික වශයෙන් ඊට පස්සේ චිත්ත විවේක කියලා කියන්නේ ඒ කියන්නේ නිවර්ණ කරදර කරනවානේ. ඒ ටික අයින් කරනවා. ඒක උපදී විවේකය කියලා කියන්නේ ඒ ඊට පස්සේ ඇති වෙන අනුශේධ ධර්මත් අයින් කරලා උදකලාවට ප්‍රිය කරන්නේ නැහැ. උදකලාවට බැහැ වෙන්නේ නැහැ. උදකලාව තිබුණොත් උදකලාව තියෙන බව දන්නවා නැත්නම් නැති බව දන්නවා උදකලාව නැති වුණාට උදකලාව සදාකාලික නැතුනේ නෑ ආයෙත් තත් වෙනකොට ආයෙ එනවා. ඒක නිසා මේ අවශ්‍යත වෙලාවේ හැටියට ප්‍රශ්නයක් ඇති නොකරන ජීවත් වෙන්න පටන් අරගත්තා පස්සේ සමාජය නැති වුණත් එයා කවදාකවත් අයිතිවාසිකම් සඳහා කටන් කරන මිනිහෙක් වෙන්න බෑ. ප්‍රතිසංශෝධන ඉදිරිපත් කරන මිනිහෙක් වෙන්න බෑ. එයා බලන්නේ පරිසරයට මම ඇඩ ගහන්න කොච්චරක් පුළුවන්ද කියන එක විතරයි. මොකද එයා දන්නවා පරිසරය කියන එක නිතර මාරු වෙන එක. ඔක හදලා ඔක සකස් කරගෙන ඉන්න බෑ ඔකේ. එනිසා එතන ගිහලා එතන හිටියා එතන ගිහලා ඊගා පරිසරයට ගියා එතන හැට ගැහුණා එතනින් තව තැනකට ගියා හෙටින් හැද ගුණා. එකක් ගැනවත් ආඩම්බරයක් ගන්න. ඒකකොට එකත් උද කලාවක් වෙනවා. ඒ නිසා ඒක කලාවන් වලින් තියෙන ඉහළම කලාව තමයි උද කලාව කියන්නේ. අන්තිම එක තමයි ළඟ ඉන්නේ මිදිමරුවෙක් වෙන්න පුළුවන් අම්මා මරපු කෙනෙක් වෙන්නේ. එයාගේ ළඟ තිබිච්ච ආයෙක. මට gadu ගන්නේ නෝඩවන්නේ නැහැ. කොහොමඩක්වත් නෑ අර බටහිර කෙනෙක් කියලා කියනවා එක්ක මිනිසෙකුට ඒ අම්මට සලකනවලු හරියද කියන්නේ රස්සාවට ඇල්ලවිලා සලකන ඊට පස්සේ යාළුවෝ කතා කරනකොලු උඹේ අම්මා ඉන්නකම් කරේ වේසකම මහා එපාම කරපු ගෑනියා උඹ වගේ ඇදිච්ච ළමේ කරන්න එපයි ඒකලු වේසකම් කිව්වත් මගේ අම්මා එයා කරගත්ත කියලා ඇත්තී මම උදුම් කරන්නේ අම්මට ඔයා කිව්වට මට ප්‍රශ්නයක් නැහැ. දැන් මම මගේ අම්ම විදේශා. කිසි කෙනෙක් නැන්නේ දෙවන. අපි ළඟ ඉන්න කට්ටිය බොහෝම සීලවන්තයි. එහෙම නැත්නම් වෛශ්‍ය වෘත්තිය කරමු. අපිට මොකෝ ඒගොල්ලෝ බෙදාගත්තද ඒගොල්ලෝ කයි. අපිට මොකෝ. Taman දෙන්නේ ගා ගන්න ඒවා. ඒගොල්ලෝ ගාව තිනෝ ගා ගන්න ඒවා. ඒක නිකන් ඒ වෙලාවේ හිටියා ඒ වැඩේ ඉවර කරකට අය ගාව කරන කාට ගියා. මම දන්නේ මං නම් මේ වැඩේට අන්තිම දක්ෂයි. මම දැක්ලා තියෙනවා ඊ අර භාවනා කරන් ඉස්සර කාලේ ඉඳලම ඕනේ ජඩේට එක්ක. මට කිසි දවසක කරප්පන්නේ නැහැ. ඇලර්ජික් නැහැ. එයාට ගියාට පස්සේගෙන මම දන්න ඔබ කවුද කියලා. ඉතින් ඒ කට්ටිය සමහරට මට කියනවා එන්න එපා මෙතෙන්ද ගැලපෙන්නේ මම කියන මට ප්‍රශ්නයක් නැහැ මේ ඉන්න උනේ අහක කාරණා. ඒ කාරණා ඉවරයි. ඔව් ජීවල කෙනෙක් ළඟට ගියත් මට ලැජ්ජාවක් ඇති වෙන්නේ නැහැ මොකද මං වගේ එකක් තමයි යත් ඒ නිසා මට මෙහා උසස් මෙහා පහත් මම තවත් අඩු කරගන්න පුළුවන් නම් තවත් අඩු කරනවා මං කවදාකවත් මනින්න කියන්නේ නැහැ මොකද ওই මනුස්සත් එක්ක ඒ ඉන්න විනාඩියයි දෙකයි තව කෙනෙක් එක්ක තව කෙනෙක් එක්ක ඒකට හැදගැහිමේ හැකියාව වැඩියෙන්ම තියෙන ආත්මය තමයි මනුෂ්‍යත්ව භාවය ත්‍රිවිධනකට තියෙන සාජාසය ඒ තීන්දුව කළා වань ඌ ඒ ඒ පරිසරේ විතරයි ලෝක පුරාම පැතිලා ඉන්න එකම සත්‍ය මනුෂයා. මොකද ඕනේ පරිසරයට හැදගන්න පුළුවන්. ඒක ඕනම ජොබ් එකක් කරන්න පුළුවන්. ඉතින් අපි වෙලා දිනේ එකම පරිසරයක එකම ජොබ් එකක් කරන එකම ගියතන අපි සංස්කෘතිය හදන්න හදනවා. පරිසරයෙන් හදන සංස්කෘතිය තමයි අහුවෙනවා. එනිසා අපිට තියෙන අපි යන ගමනේ කොයි සංස්කෘතියක් හම්බ වෙනවා අපි දන්නේ ඒවා తాවකාලික හම්බ වෙන දේවල්. ඒකේ ඉන්න කණේකට හැදගහිලා රෝමෙට ගියාම රෝම විදිහට හිටපන්. පවුලයි ගෙදරට ගියාම පුටු ඉල්ලන්න එපා. එලිලා හිටපන්. බලන්න. අපි හිතන්නේ ඒක මේ මේ සීදිචාරී කියනක බුදුහාමුදුරුවෝ වාතා කරන වචනේ සීදිචාරී කියන ස්වයදීව හැසිරෙන කෙනා. කිසිම තැනක බැඳෙන්නේ නැහැ. බුදුදහම කිව්වේ කැලේ ලාදලු හොයා කකා ඇවිදින මෝපව කුසේ. තැනකට නොබැඳී මම ජීවත් වෙනවා. ලාදලු කෑවා ගියා. ඒක තනක ටැග් ගහන්නේ. ඉතින් ඒ හැකියාව පුරුදු කරන්න යෝගාවචර කියනම ඇත්තට මේකට මේ භ්‍රමචාරී කියන නම පාවිච්චි කරන්නේ කිසිම පරිසරයක කිසිම තැනක කිසිම ආහාරයක කිසිම තැනක බැඳීමක් නැහැ. එතනින් මෙතන ගියා මෙතනින් ගෙදෙන ගියා ගියේ ගිය තැන ඒ හැට හැඩ ගහන මාර්ගය. ඒ හැඩගැහිීමේ හැකියාව වැඩියෙන්ම තියෙන සතා මනුස්සයා නමුත් අපි මැරෙන්නේ අපේ ජීවිතයේ හැකියාවලින් 100 දෙකක්වත් අත්කල නෙවෙයි. අපි අල්ලාගත්ත දේ බලාගන්න. අල්ලාගත්ත දේ තහු වෙනවා. ඒක නිසා ටැග් ගහින්න ටැග් ගහින්න මෙත් ඇහිගෙන. ටැග් ගහිනවා මෙත් ඇහිනවා කියන වචන පාවිච්චි වෙන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ දන්නේ නැහැ නේද? ඉතින් සාමාන්‍ය වචන එක තැනක වැඩි කල් හිටියොත් පල් වෙනවා. මෙත්තයි වෙනවා. වතුර වලක ලිද්දක වතුර ගත්තේ නැත්නම් ඒ වතුර නරක වෙනවා. ඉතින් වැඩ ගන්න නිසා මුලින් වැඩ ගන්න නියුරොබික්ස් කියලා එකක් තියෙනවා. එකම විදියට දිගට කරගෙන යනවා නම් අවුරුදු 60න් පස්සේ අවුරුද්දකට අවුරුදු 6ක් නාකි වෙනවා. ඊට පස්සේ අලුත් අලුත් ක්‍රම හොයනවනේ නාකි වීම අඩු වෙන නිසා පස්සෙන් පස්සට ඇවිදින්න කියනවා වෙලාවට. ඒ වගේම රෑ ටෝච් එකක් මතු යන්න කියලා බලන්න. නිදිට ගිහලා යතුරු දාන්න කියනවා ටෝච් එක පාවිච්චි කරන්න නැතුව. අතගාලා බලන්න කියනවා අයිත් දාන්න නැතුව. ඒකෝට බ්‍රේන් එක ඔක්කොම වැඩ කරනවා. අපි දෙන්න මායිලෙන් යනකොට පාර වැටුණා අපි දෙන්නට. පාර වැටලා අපි දන්නවා දැන් ඊතර මිනිස්සුත් නැහැ, මෙතර මිනිස්සුත් නැහැ, ටෙලිෆෝනුත් නැහැ. ගමනක් යන්න මේ පාර්ශ්වයේ යන මේ මාත්‍යක දැන් තමයි බ්‍රේන් එක වැඩ කරන්නේ කිව්වා. ඉතින් අර මග ලකුණු බල බල අපි එනකොට ඒගොල්ලෝ වාහනයක් කරන හොයනවා වටේ ගිහිල්ලා අපි දෙන්න නැතිලා. ඉතින් අපි හිතන්නේ ඒක අභග්යක් කියලා. අභග්යක් නෙවෙයි අනික හැම වෙලාවෙම වැඩ කරන මෙට්ටය. ගන්න සර්කිට් එක විතරයි වැඩ කරන්නේ. ඒකෙන් කවදාකවත් තිරියන්නේ නැහැ. සම්පූර්ණ හැමදාම කාඩ් කුට්ටම විදලා අලුත් අතක් දෙන්නේ. බිඳුව ඇනුවක් අකුව අලුත් එකක්. නැත්තම් කොහෙද කාඩ් ගේම් එක? ඔය චෛසිකත් 52යි තියෙන්නේ කොට්ටමේ කාලකොල 52යි තියෙන්නේ. අපි හැමදාම එකම ගේම අසිල්ලම් කරන්නේ. ඕමි ගහනවා, ඕමිප ගහනවා, 307 ගහනවා, 307 ගහනවා. 52කට කොච්චර සෙල්ලම් තියනවද කියලා දන්නවද? කාඩ් කුට්ටු. අපි නැට්ටෝ කියන්නේ, මෙට්ටයියෝ කියන්නේ ගන්න දෙයක් නෑ අපි අර අර ආශ්‍රයයට ලින්කර්ස් කරනවා වගේ ඉහාට හිටන්නවත් කැමති නෑ හැරෙන්නවත් කැමති නෑ එතකොට අපි අර පරණ සර්කිට් එකමයි ගියේ නියුරෝ බික්සලින් වැඩ කරන්නේ භාවනාවේ අඳුල්ලා දීලා යොද යොද යොදන්න දෙයක්වත් නෑ පරිසරයේ ලෝකයේ ඇති වෙනවා අපිට මේ විවිධ අභියෝග එනවා විවිධ හරදන එනවා විවිධ ප්‍රශ්න මතුවෙනකොට එකකට ප්‍රතික්ෂේප කරන්නත් එපා එකක්වත් කමෙන්ට් කරන්න යන්නත් ඒවා එන දෙයට හැඩ ගහන්න පුළුවන් හැඩ ගහච්ච ගමන් බලනකොට අලුත් ක්‍රම අලුත් විදිය එන්න පටන් ගන්නවා ඉතින් ඒකට හරි මේ සම්ප්‍රදාන කුල සමාජ හරි බයයි ඒකට කියන්නේ fear of uh, new fear of unknown කියලා ඒ fear of new and fear of unknown කියන මනුස්සයන කවදාවත් නිවන් දකින්න බෑ මොකද නිවන කවදාකවත් දන්න තැනක නැහැ අලුත් තැනකට එන නිසා මේ ඉස්සල ප්‍රශ්නේ ප්‍රශ්න දෙකම හොඳයි. උත්තර නෑ මම ඒක කතා කරන්න පටන් ගත්තට ඉතර උත්තරයකට යොමු වෙන්නේ නෑ මම මේ කියන්නේ ඒකට අදාළ නිකන් තොරතුරු ටිකක් විතරයි. ආනාපානයේදී හිත නොයෙකුත් දිශාවලට ගමන් කරයි. මේවා සැහැල්ලු සිතුවිලිය. මුළු පය පුරාම নানা ආකාර සිතුවිලි ඔස්සේම හිත ගමන් කරයි. නැතිනම් නිදා වැටේ. සක්මනේදී පියවර සමග ආශ්වාසය කළ හැකිය. වම් කකුල එසවීමේදී ආශ්වාසයේ යත් කඳ දකුණු සහ නැවත වම් කකුල ඔසේන ආශ්වාසය දැකිය හැක. ආශ්වාසයේ ආශ්වාසයට අනුපාතයේ 1ට 3කි. මෙසේ අනාගතේ හීලෑ කර ගැනීම සුදුසුද? ඔබ වහන්සේට නිරෝගී සුවය පත්මි. දීර්ඝාෂ පතමි. අතරම අනාගත ඊළඟ කර කර ගැනීම චිත්ත tatt 6කින් එකක් කීකර කර ගැනීමක් ඒ වගේම චිත්ත tatt පහක් තියෙනවා අතීතයේ පිළිබඳව පශ්චාත්තාප වීම අනාගත කීකර කිරීම වෙන්නේ දකින් දකින් දෙයට මනාප වීම සහ අමනාප වීම අතීත කීකර කිරීම වෙන්නේ අධික හිත උනන්දු වීම සහ නිින්ද වැටීම අනාගතිකී කරුවේ නැහැ. මේ අනාගතිකී කරේ කරන්න පුළුවන් නම් අනිත්‍යවත් පුළුවන්. එච්චර අපිට ගන්න දෙන එකක් පුළුවන් නම් අනිත්‍යවත් පුළුවන්. ඒක නිසා එකකින් හරි පටන් අරගත්තට පස්සේ හැකි සංඥාව දාලා බලන්න ඕනේ. අපි මේ හිතාන හිතකට මේ රාමුවක් කියලා මම කියලා මේ කොටුවක් එහෙම එකක් ඇත්තේ නැහැ. ඕන දෙයකට බවට හැරෙන්න පුළුවන්. ඒකට කියන්නේ change your mind and train your brain කියලා. අපේ හිත සකස් කරන අපේ brain එක සර්කිට් එක අලුතෙන් වයරින් කරලා ගන්න පුළුවන්. ඒකට ගෑනු කෙනෙක් ගෑනු කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. පිළිමි කෙනෙක් පිළිමි කෙනෙක්ම වෙන්න ඕනක මොකුත් නැහැ. ඒ පිටිපසට ගියාට පස්සේ ওই දෙකටම පොදු ස්වභාවයට යනවා. මනුෂ්‍යකමට යන්න පුළුවන්. ඒ නිසා කිය අපිට පටන් ගන්නකොට ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා අපිට මේක වෙනස් කරන වෙනස් කරන ගියාම පොඩි තැනකින් ඒ මොරුදු භාවය හැඩ ගහන්න පුළුවන්කම ප්ලාස්ටිසිටි කියලා කියන්නේ නියුරෝ ප්ලාස්ටිසිටි කියලා. පුරුදු කරගත්තට පස්සේ තමන ඕන තැනකට ඕන විදිහකට නිකන් ක්ලේ ගුලියක් අතර ගත්ත මිනිසයා පොඩි දරුවා විවිධ විවිධ දේවල් ක්ලේ එකෙන් හදනවනේ ලේගෝ සෙට් එකක් ගත්ත එක්කන ඒ පීසස් හදන එක එක එක එක නිර්මාණ හදනවනේ ඒ නිර්මාණ පොළොවේ ගහගම ආය අර බිල්ඩින් බ්ලොක්ස් වලට ආය හදන්න පුළුවන් ඒ වගේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ එකක් හොඳයි එකක් නරකයි කියලා අල්ලගත්තොත් දුක එනවා එනේන දෙයට හැඩ ගැහෙන්න නම් අපිට තේනවා අනාගතයත් මේ මොහොත ඇතුළත තියෙනවා. අතීතයත් මේ මොහොත ඇතුළත තියෙනවා. ශාමේ මොහොත මේ මොහොතේ ඉඳන්නා ඉන්දික. අලගිය මොලකේ දැන් ව්‍යංජන අනුව්‍යංජන හොඳට බලාගත්තට පස්සේ අනිත් ඔක්කොම නිකම්මේ පුච්චපු නැති මැටි වලක් වගේ. පුච්චපු නැති මැටි වලන් ආයෙ කුඩු කරලා අඹන්න පුළුවන්. මැටි වලද පිච්චුවට පස්සේ ආයමැටි බවටපත් වෙන අවුරුදු 20000ක් යන. උච්චම මැටි වලක තියෙන මැටි ටිකක් ආපහු ස්වභාවික මැටි වෙන්න අවුරුදු 20000ක් යන. පිච්චීමෙන් තමයි ඒක රීසයිකලින් කරන ගතිය ප්‍රමා වෙන්නේ. ඒ නිසා අපි මේ ඔක්කොම තියෙන දේවල් ඉස්තර වෙච්ච නැති පොදු අදහස් කරයි. යෝජනා විතරයි. ඉස්තර කරපු ගමන් ඒවා අර වගේ ගන්න බහල වෙනවා. ඒ නිසා අනාගතය හදන්න පුළුවන් නම් අනිත් ටිකත් හදන්න පුළුවන් මේ ටිකත් ඇතුලේ භාවනාවම දිගට කරගෙන යන්න කරගෙන යනකොට යනකොට ප්‍රස්තාවල් වැඩි වීම පහසුකම් ජනේල කවුළු එන්නේ එන්නේ එන්නේ විවෘත වෙන්න පටන් ගන්නවා ඒ වෙනකොට විතර වෙන්න වෙන්න වෙන්න වෙන්න උදකලා වැඩි වෙනවා ඉස්රාමේ වැඩි වෙනවා ඉදිකේ වැඩි වෙනවා ඊට පස්සේ තමයි තටු අකුරුලෙක් අනන්ත අවකාශයට පැනලා යාඹල යනවා වගේ මේ තියෙන දුක් කරදර දුක් කරදර වලට වරින් වර එන්න ඕනේ නැත්නම් හරි පාළුයි වෙනවා. අර කුරුඩුවට ආයෙ එන්න ඕනේ. පරණ සුත්තන් එනවා ආයෙත් ඕන විදිහට යනවා. මේ දෙකම ආශ්‍රය කරනවර තමයි අවකාශයේ වටිනාකම තියෙන කරදර වැඩි වෙච්ච තරම. කරදර වටිනාකම තියෙන අවකාශයට සාපේක්ෂව. දෙකම දැනගත්තට පස්සේ තමයි මනුෂ්‍යකම අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා ඔය විදිහට දිගට කරගෙන යන තව තවත් දැනෙන කවුරු විවෘත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. Manse, I am a beginner and I am 15 years old. I observe breath at the tip of my nose, but difficult to sit for long hours. Any advice is very much appreciated. I have no problem in uh, doing walking meditation. So, if, what, is, what is the experience of walking meditation? And uh, just like keeping the contact with the in-breath and out-breath, even though not in the same strength of the mindfulness, if you can keep certain steps, so to say five, six steps with the mindfulness, to know this is right leg, this is left leg, this is I call diversification of the mindfulness. When you go to the day-to-day -day activities, if you can keep the mindfulness not only in the soul, but even in the palms, whatever you touch, if you can feel it, and if you can do it wholeheartedly, and feel hardness, stiffness, tension, cold, heat, whatever you touch. So then it becomes day is day-to-day activities also you can expand the mindfulness. So whether it's 15 years old, whatever the age, exactly the way it is working. So therefore, right start is there. That is to keep the uh, mindfulness in the in-breath and out-breath. Let it diversify, just like uh, when uh, seed is germinating, uh, one taproot is going, and more and more it goes, it branch out. And when you are branching out, you can see never the roots are growing straight. They are going according to the nutritions, going over the uh, cohesiveness of water in the soil. So it is ever growing, spreading, so likewise, once you started with the single mindfulness, diversify. So I, am, I feel so grateful because for me, first encountered the mindfulness happened in my, in my age of 26. By the 20th, by, by the time of 26, I have done so much of bad things. Within a year, you can't calculate how many disturbance you are giving to the other psychologies. How much you are disturbing the nature. But if you can keep that account from the 15 onward, bookkeeping, easily you can understand the positive and negative and you are better off. So even person whoever started mindfulness at the 25, I feel like prostrating. Go and pay my respect. Because I know that year, that age, 26, 24, 23, how much vulnerable we are. How much future planning. At the cost of good or bad. At the cost of just and injustice. So if someone comes early, I don't, I don't claim that particular person completely benevolent and uh, pure. But he or she knows, as far as the mindfulness is there, this is good, this is bad. Not due to the mothers and fathers, not due to the, the priest at the temple, but due to one's own bookkeeping. So this is one very, uh, how to call, intensive meditation in the sitting but extensive one is in your day-to-day -day activities. Let it grow from the sitting to walking, walking to day-to-day -day activities. Ultimately, slowly, slowly, you will take the responsibility about your physical, verbal and mental misdeeds. It is better than any one of the outside person. Observing yourself. That is called understanding who am I. This is the question we always avoid. We never take this question. We never answer to it. We are always thinking other people, other places. But the mindfulness bring the attention at home. Bring back home. Oh, very good. Happy to hear. We are going to the next question. ගරු ස්වාමීන් වහන්සේ කිවිසුමක් යන විට එය දෙස දැඩි අවධානයෙන් බලා සිටීමෙන් එය පාලනය කළ හැකි ක්‍රමයක් වැටහින. මේ සඳහා ඊට එල්ල කළ අඛණ්ඩ සතියක් අවශ්‍යය. කිවිසුම පිටවේ, හනක් පිට නොවේ. මෙවැනි දේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ ආකල්පය අවවාදය පහදන තේක්වා. මම අන්තකලා තියෙනවා මේ කැස්සට. කැස්සට එන්න ගියාම අසතියෙන් එනවනම් උපි හුඟක් වෙලාට කැහැලා ඉවරනාට පස්සේ තමයි දන්නේ මේ ගුරේ කියන්නේ. කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ කැස්සක් එනවා. මම හොඳට සතියෙන් ඉන්නකොට මේක ඉරිටේෂන් එක තේරෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික ටික වැඩි වෙනවා. ඒකෝට දෙන නැගිටලා ගිහිල්ලා පතුටියක් බොන්න දෙනවා. කයින්ද හිතෙනවා. නමුත් තවත් කාගෙන හිටපුවාම කැස්ස එනවා හරියටම. කිවිසි මේ වගේ අවස්ථාවට එනවා. එක්ක කහපන්. ඒ ඇතුළේ එක්ක කහපන්. නැත්තම් ඔබට මම හොඳ මගුලක් කරනවා කියලා ඉතින් ආම කරන මගුලක් කරපන් කිව්වම කැස්ස පොඩ්ඩක් පැනවගම හොට්ටුයි. කෙලයි කඳුළු වැක්කෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හරියට නිකන් වතුර උඩ ගියා වගේ. හැබැයි කැස්ස වේදනාව අර කැස්ස තියෙන මං කියන්නේ ඉරිටේෂන් එක දැන් මල පැනලා දැන් උත්තරීමේ පැනලා. ඊට පස්සේ ගලන්න පටන් ගන්නවා. එහෙම ගියාට පස්සේ කැස්ස නතරලා මේක කරදරයක් නෑ. කඳුළු වෙනවා. මොහොතු දියර කලනවා. කෙල උනනවා. කහනවා. ඉතින් නමුත් තාම අර නැගිටලා යන තරම් කරදරයක් නැහැ. කැස හරහා යන්න පුළුවන්. ඒකේ මුත්‍ර බර වැසිකිලි කරන්න යන්න තියෙන එක. ඒත් ගොඩක් සෙල්ලම් කරන්න එපයි කියනවා. ඒක අවශ්‍ය. හොඳම සෞඛ්‍ය දේ තමයි මුත්‍ර බර ගන්නකොට මුත්‍ර පිට කරන එක. නමුත් අපිට අවශ්‍යතාවයක් වුණොත් බලාගෙන ඉන්න පුළුවන් මේක සිග්නල් දෙන්න හැටි. සාමාන්‍ය වැසිකිලි උග්‍ර වැසිකිලි පරිදි මම දකලා තියෙනවා බෙල් තුනක් ගන්නවා. එක බෙල්ලයක් ගහලා කියනවා වැඩි වෙන බලපං දෙක දෙනවා දෙක දෙනකොට ඊට ටිකක් උග්‍රව දෙනවා තුන්වෙනි එක දුන්නාට පස්සේ අපේ ඇඟ ක්ලාන්ත වෙනවා ඊට පස්සේ ඉන්න තැනක අසුචි පිට කරනවා ඊට ඉස්සෙල්ලා බෙල් තුනක් ගන්නවා මේ බෙල් වලට සාපේක්ෂව අපි අපි මෙතෙක් කල් කරලා තියෙන පළවෙනි බෙල් එකට එනකොටම අපි කලබලනවා නම් කියලා නිකන් ඉඳලා හිටලා එක දෙකට යන්න කියලා. කියලා බලන්න ඒ වගේම දැන් හදිස්සියේ දැන් කවුරු හරි කියනවා මේ හොඳටම දන්න කෙනෙක් ඔන්න මල. එතකොටම අපිට ගාන හුස්ම අල්ලගන්න බැරි මා විශාල මේ ඔක්කොම උගුර හිර කරගෙන එනවනේ. ඒක මොනවත් කරගන්න බෑ. ඉතින් ඒකට අපි කරන්නේ අර ඉමෝෂනලි ඒකට ක්‍රියාත්මක වෙන එක. නමුත් කිවිසුම දිහා බලන්න වගේ ගියාම ඒ වෙලාවේ ඒක යට කරන්න පුළුවන්. නමුත් දවසක් විතර ගියාට පස්සේ ආරහ සමාන දෙවෙනි කික්කක් එනවා. මොකක් හරි සිද්ධියක් වෙනවා. තිවිසර වෙනවා අච්චරම නෑ ඒත් තමයි වගේ සිද්ධි හත අටක් වෙලා ඒක දන්නා ඉතින් මේ ඉපන්නේ ගා මැරෙනවා ඉතින් මොකද කරන්න කියලා එදා සමහරව මලගෙදරදී ඉතාම දක්ෂව මලගෙදර කටයුතු කරන දවස් හතක් විතර ගියාට පස්සේ සම්පූර්ණ කලක්ස් මොනම දෙයක්වත් කරගන්න බෑ පැනික් ඇටැක් එනවා පළවෙනි වෙලාවේදී ආයෙක දරාගෙන ඉන්නවා දෙක තුන එනවා එනිසා කවදාකවත් ජීවිතේ සිද්ධියක් අහම්බයක් නැහැ. මේ තරංගමාලා කීපකින් සිද්ධ වෙනවා. ඒ නිසා අපි පුරුදු කරගත්තොත් එක ඒ තරංගේ එක මේ උච්ච අවස්ථාවක් හොඳට හරහා යන්න දෙවෙනි කෙන්නේ නැත්තේ. දෙවෙනි කාය ඇවිල්ලා ඇත්තටම දෙන්නේ තුන්වෙනි කියනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ආනපන හොඳට දැකලා සංසිඳිලා හරි දැන් මම හරි කියලා හිතාන එකද ටික වෙලා ගිහලා මොකක් හරි එකකින් ආනපන ආයෙ වැඩි වෙනවා. එතකොට ඉතින් කවුරුද කැහපු නිසා කව බිල්ලෙක් ගහපු නිසා මොකක් හරි කියන්නේ නැහැ. අපේ හිතේ ඒන දෙවෙනි කැළඹිල්ල ආධුනිකෙක් වගේ දැන් ඉඳගත් කෙනෙක් වගේ කරම ආ එයා සතුටු වෙනවා. සංසිඳනවා. සන්ත වෙනවා. දැන් නම් හරි කියනවා මුටි කරන ආයෙ වැඩි වෙනවා. මේ වගේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා එතකොට තේනවා මෙහා සංදීනොත් කැළඹෙනවා කැළඹුණොත් සංසිඳනවා ඒ දෙක ප්‍රතිස්පන්නයි ඒ දෙක එකිනෙකට පටිච්චසමුප්පන්නයි. ඒ නිසා එක එක රැකින් එක හීනකින් එළි වෙන්නේ නැහැ. හීන ගොඩාක් දකින්න ඕන. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒ කිවිසුමට ඉස්සල්ලා කිවිසුම වෙලාවේ කිවිසුල පස්සේ වෙන දේවල් හොඳට බලන් හිටියට එක කිවිසුමකින් මුළු පාඩම මුළු කෝස් එකම සිලබස් එකම කව කරන්න බෑ. සිටිතියා බලන්න. මේ ජීවිතේ කිසිම දෙයක් ඇත්තේ නෑ ඔක්කොම තරංගාකාරව සිද්ධ වෙන්නේ. ඒ නිසා කවදාකවත් මිනිස්සු ලෙඩ වෙන්නේ නැහැ. Taman නොදන්නවා. එහෙම නොවෙනකොට අපි ඇක්සිඩන්ට් කියලා කියන්නේ ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. වෙන ඕනම ලෙඩක් 1 2 3 4 5 ගොඩාක් ලකුණු පෙන්ලා තමයි කරන්නේ. නමුත් මේ ලකුණු වලට Taman අන්දයි නම් අන්ධ භූත නම් තේරුමක් නැත්තම් හොඳටම ලෙඩ උග්‍ර වෙනකන් දන්නේ නැහැ. නමුත් ශරීරෙත් එක්ක ජීවත් වෙන මනුස්සයා සංවේදී කෙනාට පළවෙනි සිග්නල් එක එනකොටම තේරෙනවා මොකක් හරි අච්චර. ඉතියා වෙනම ගොල් කරන්න කියලා වන්නවා කෑම කොහොමද ආහාර විහාර මනෝ ව්‍යාපාර ගැන සලකා ගන්නවා. ඒක ආහාර වැඩින අර පුංචි වෙලාවේදී පුංචි වෙනස්කින් හදන්න පුළුවන්. නැත්නම් විහාර ගතකන ජීවිතයේ ඉරියව් ටික වැරදින හදන්න පුළුවන්. මනෝ ව්‍යාපාර කාටරි ද්වේෂයෙන් තරයෙන් අකමැත්තෙන් ජීවත් වෙනවා ඉතින් හිරගෙදරක් තමයි අපායක් තමයි මේක වෙනස් කරන්න පුළුවන් ඒ නිසා වෛද්‍ය විද්‍යාව කට්ටිය අකමැතිද කියනවාට නමුත් වෛද්‍යද පිළිගන්න ඕනේ ඕනම ලෙඩක් මේ ලෝකේ තියෙන උණු වතුරටයි ලුණු වතුරටයි සම්බන්ධ කරන්න බැරි කන්නේ ඕනම ලෙඩක් පටන් ගන්නකොට ලෙඩේ මුල දන්නවනම් උණු වතුරේම ලුණු වතුරේ සනීප කරතයි. උණු වතුරේ ලුණු වතුරේ සනීප කරන්න බැරි නම් ඒ කියන්නේ ප්‍රමාදයි. මුල් රෝගාචරණ දැක්කේ නැහැ. ඒ තරම් දැක්කත් නැතර කරගන්න බෑ. ඒ තමයි කැස්ස, කිවිස. ඒ වගේ දේවල් පිළිබඳ හොඳට සත්‍යකිනකොට පේනවා. ඉතින් මේව බුදුහාමුදුරුවෝ වගේ. කමටහන් දෙනවා, කමටහන සුද්ධ කරනවා, නිවන් දක්වනවා. ජීවිතේ ජීවන හැම දෙයකම සම්පූර්ණ ධර්මයක් තියෙනවා. මම හොඳයි කියලා මේ වගේ පිළිචකට මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක මොකද නැත්තම් ඒගොල්ලෝ හිතන්නේ ධම්මදිව බුද්ධ ගයාවටම යන්න ඕන නිවන් දකින්න කියලානේ. නෑ මේ කිවිස්සෙත් තියනවා නේද? ගරු ස්වාමීන් වහන්සේ විදර්ශනාව වැඩිීමේ ප්‍රගතියට අනුව සමාධි උපේක්ෂාව වැඩි වැක්සේනේ වැඩිදැයි පහදා වැඩි වැඩිදැයි වැඩිදැයි පහදා දෙන්නේ නිල්ලමි. පිරුවන් සරණයි. උපේක්ෂාවත් එකම හිමත් තමයි නොසලින ගතිය. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකරන ගතිය. එහෙම නැත්නම් අන්නසියුමින් කියලා කියන්නේ දේවල් වලට කරප්පන් ඉන්නේ නැති ගතිය. ඇලර්ජික් වෙන්නේ නැති ගතිය. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂාව කියන්නේ පරිසරයට හැඩ ගැහෙන ප්‍රමාණය. වැඩියෙන් භාවනා කරපේකන වැඩි විපස්සනා කරපේකන වැඩියෙන් ඒ කියන්නේ හරියට මේ සතපය කාසියක් ටොස් කරපුවාම කොච්චර උඩ කරකරෙක් ගියත් 탁 ගාලා වැටෙනවා වැටෙන තැනම හිටිනවා රබර් බෝලයක් උඩ දැම්මොත් උඩ පැනලා පැනලා පැනලා ගිහලා පහත්ම තැන තමයි හිටින්නේ රබර් බෝලේ කියන්නේ භාවිත නැති මනසක් ප්‍රතික්‍රියා කරනවා දිනකොටම බම් වෙනවා සතපය භාවිත මනසක් ටොස් කරාට කොච්චර කරකර ගියත් වැටෙන්නේ සුපතික්කිතව නිසා ඒක සීලය සමාධිය ප්‍රඥාවයි කියනවා ගිය තැනක තමන්ට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව. ඒක තමයි මෙතෙක් ජීවිතේ උපේලා තියෙන දේ. යම් තැනක අපිට නూరుන පුරුදු ගතියක් එනවනම් ඒ මොකක්වත් නෙවෙයි පුහුණුව මතිකා. උපකාර බල්ල නැතික. ඉතින් යාට පරිසරය වෙනස් කරන්න ඕන තමන්ගේ හැටේට. ඒක නෙමෙයි විද්‍යාව කරේ විද්‍යාව කියන්නේ එයා කන්ඩිෂන් කරනවා. මේ අරක හදා ගන්නවා මේක හදා ගන්නවා මට ඕන විදිහට. ඒකල මනුෂයාගේ ඉවසීමේ ශක්තිය පුළුවන් තරම් පටකොනේ පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් උපුරලා. ඉස්සර කියන මනුෂය එහෙම නෙවෙයි කිව්වේ සීත උෂ්ණ දෙක දරනවා බඩගින්න මේක දකිනවා ලැජ්ජාව නින්දාව දෙක දරනවා දරාගෙන ගියාට පස්සේ මොසල වලින් ගොඩ මැරෙන්නේ. බැලියේ හොඩ මැරෙන්නේ නැහැ. දැන් ගැහේ ගහන්න ඕනේ නැහැ ටෙලිග්‍රෑම් එකක් ආවොත් උඹට කැන්සර් කියලා හරි මොකක් හරි අමාරුයි කියලා දකිනකොටම මැරලා ඉවරයි. ටෙලිග්‍රෑම් එක දකිනකොටම මැරලා ඉවරයි. භාවිතයක් නැහැ. අපි මේ එකම මිනිහා. එකම මූලික සුදුසුකම් ටික තියෙන්නේ මේ ලෝකේ ඕනම දෙයක් කරන හොඳට මතක තියාගන්න මේ ලෝකේ නොබිය යුතු මොකක්වත්ම වෙන්නේ නැහැ. වෙන සීරම වෙන්න ඕන දේවල්. අපි හිතන නෑ මම වෙන්නකොට මෙහෙම විය යුතු නෑ කියලා හිතන ඒක ඊට පස්සේ කරපොත. ඒ නිසා විපස්සනා වැඩෙන්න වැඩෙන්න තමන්ගේ චෝදන අඩු වෙනවා අයිතිවාසිකම් ඉල්ලීම අඩු වෙනවා. චෝදනා සහ අයිතිවාසිකම් දෙකේ ඉල්ලීම අඩු නම් එන්නේ එන්නේ තමන්ගේ ඉදාර දිනු වෙනවනම් මං කියන මෝරමයි කියන්නේ. නැත්නම් චෝදනා බහුල වෙනවා අයිතිවාසිකම් වැඩි වෙනවනම් ඉතින් එන්නේ තුවාලයක් ඔද්දල්ුණා වගේ බෑරෙනවා. බෑරෙන ගැටි වැටෙන නිසා පුළුවන් තරම් බලන්න ඒ විදිහේ පරාසයක දරන්න පුළුවන් ශක්තිය ඇති කර ගන්නවා නම් ඒක තමයි අපි දරුවෝට දෙන තියෙන ලොකුම දායාදේ. ශිෂ්‍යයෙකුට උගන්වන්න තියෙන ලොකුම දේ. නෑදෑයෙකුට මතක් කරලා දෙන්න තියෙන මේකයි. මේකයි බුදු ජානසොච්චර රැපතියෙන්ටි කැලේට ගිහිල්ලා රාහුල කුමාරගෙන්ට ලොකුම දායාදේ තමයි ගිහිල්ලා පැවිදි කරලා. යසෝදරාවත් මාලිකාවෙන් එළියට ආගෙන පැවිදි කරලා ඕන තැනක ඉන්න පුළුවන් තැනකට හැදුවා. ඒක මේ ශාක්‍ය කුලයේ පැත්තෙන් බලනකොට මහා ලොකු විනාශයක්. සංකේතය බුදුහාමුදුරුවෝ කිත්තුවන් කරදුවා. අපේ නයිගා ප්‍රශ්න. Bhante, my knowledge of Satipatthana and Buddhism in general is through books and CDs. Unfortunately, I am not well versed with sutras. In, is this a significant impediment for meditation and following the path. But still with that lack of understanding, lack of book knowledge and lack of theoretical understanding, if you can maintain the mindfulness, I don't see this as an impediment. But still, I would agree, more and more you go there, you feel like studying them because they are free of charge. You can be acquainted with the suttas and uh, you see now, whenever someone found new thing in Australia or America, first and foremost thing is they their patent record they for their new discovery. But the Buddha found everything, no patent. Tibet is free of charge, no right reserved. Any bloody book you read, right reserved, you can't copy electronically or otherwise. If it is so, you'll be prosecuted. Do you find anything in the Tripitaka books? No. Any bad things are right reserved. Any good thing? No problem. And you are free. So mindfulness open paths. Mindfulness open scope. So when you go there, you are enough time. But earlier it was one of the impediment in Sri Lankan Buddhism because everyone thought we are not qualified to meditate because we are we don't know Tipitaka, we don't know book knowledge, we don't have this and that. But now the situation is other way around. Most people know Tipitaka never meditate. <laughs> it's, it's that in Sri Lanka if you go, Bali and Buddhist Postgraduate Institute, ask any of the teacher meditation, they will definitely tell you, don't come here for Nibbana, come here for PhDs. if you need P Nibbana, go outside. Directly they say. So therefore, I don't see it as a complete opposite each other. We have a certain amount of theory understanding, is good. It's not an impediment. That it, it, depends on your perspective. Take the mindfulness as the first and foremost criterion more and more you develop the mindfulness, your opportunities are increasing. That is called araha. Arahan means become qualified. Buddha's first epithet, Itipiso Bhagava Arahan. Arahan means day by day you become qualified. So therefore it is not the kind of a blockage. You are not cutting off from the humanity. You are not cutting off from the different uh, skills you get more and more opportunities for the skills. So starting point you may not be, but in the future, enough chances. So not to worry. අවසර අපි හාමුදුරුවනේ ආනාපාන සති භාවනාවේදී සුදු පැහැති රවුමක් ක්‍රමක්‍රමයෙන් උදා වී නොපෙනියන දර්ශන කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව සුව ඒ වගේ ඒක විස්තර කරනවට වැඩිය මම කැමති අවධානය යොමු කරන්න. ඒ වගේ ලොකු රවුමක් කියලා පොඩි වෙමි යද්දි තානපනේ බලන්න පුළුවන්ද? ඒ රවුම පොඩි වෙලා ගියාට පස්සේ තානපනේ බලන්න පුළුවන්ද? ලොකු රවුමෙන් ඉස්සෙල්ලා තානපනේ බලන්න පුළුවන්ද? ඒ විදිහට මේ ආලෝකයේ ඉස්සෙල්ලා තානපනේ පේනවා ආලෝකයෙන් නැතිලා ගියා තානපනේ. ඒ තානපනේ පේනවා හොඳයි. ඔන්න මේ පේන ආලෝක නිසා ආනාපානය අමතක කරා නම් sorry. එච්චරයි. ඒක නිසාම ආනාපානට යන්න ඉස්සෙල්ලා ජීවිසුමත් දෙන්න ආනාපාන. මොන යකාවත් මම වමද කරන්නේ. ඒක නිසා ආතර සින්දුව මතක තියාගන්න. යුද්ධ බිමේ අපි හදවතින් ඔබ තනිකලේ නැත කිසි දිනේ. යුද්ධ බිමේ හදවතින් ඔබ යුද්ධ බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා ආනාපානට වරන්දුවක් දෙනවා. මොකද ආනාපාන යුද්ධ බිමේ ඉන්නේ. ඔකට වෙනකත් එක්ක පෙන්කලින් යන්න එපා අසාධාරණයි අර මිනිස්සුන්ට. ගෙදර ඉඳලා හාල් කරුවා පොල් බෑ පොල් ගාවත් දරුවෝ බලා හිටියත් අර මනුස්සයා යුතුයමි අසං කරනවා මේ ආපු ආලෝකයත් එක්ක පෙන්කලින් දෙපා එන්නේ ඉස්සෙල්ලා ආනපානමයි ආලෝකයේ තියෙදි ආනපානමයි ගියාට පස්සේ ආනපාන හොඳ හොඳ බීට් එකක් තියෙනවා හින්දේ පදවතින් අපි යුද්ධ බිමේ ඔබතනි කලේ නැහැ කිසි තැන එන හොඳට පිටිපස්සෙන් එනවා ඩ්‍රම් මොකද අර ක්ලැරිනෙට් එකයි ඩ්‍රම් එකයි ඔච්චරයි. මරුණත් අනපා. ඒ කියන්නේ ආලෝකයක් වුණත් අන්ධකාරයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොම මේ වරුවට ඇවිල්ලා යන දේවල්. අපි ඕවල්ලකන අනපානේ අවතක් කෙරුවොත් එතරම් එතනයි අපේ තියෙන චපලකම. හැබැයි හැම කෙනාම චපලයි. ඒ නිසා සින්දු පොඩ්ඩක් අතපරම් කර හිටපුවාම හිතා ගන්න තියෙනවා මෙතනදී මේ අලුත් ආපු කන නිසා අඟ නිසා පස්සේ ආපු ඉස්සලාපු කන අමතක වෙලා. අපි සිංහලයෙන් තියෙන ඉස්සලාගු අං කනට වැඩිය පස්සේ අපු අඟලුකු කරගන්න එපයි කියන්නේ. මොකද පස්සේ අඟේ ඉඳලා කන කනවා. ඒ දෙක ළඟ ළඟ යන්නේ ආප්තෝපදේශනේ. ඒ නිසා කනේ ඉඳලා අඟේ ඉඳලා කන කන්නත් එපා. කන අමතක කරන්නත් එපා. mindfulness on the primary object. මේක එක එක දේවල් ඉන්ටෙස් කරනවා අපි. ආරක පෙන්නනවා මේක පෙන්න ඔක්කොම ගේනි බෝල විතරයි. ඔක්කොම මේ මායාවේ මායම් විතරයි. ඔය එකකින්වත් මොකක්වත් වෙන්නේ නැහැ. මොකකින් කරුවත් වෙන්නේ ප්‍රමාදයට වැටෙනවා. හොඳ නරක තියෙන ඇත්ත තමයි මම මේ පොදුවේ මතක් කරන්නේ. ඒ කොයි එකාවත් එනකොට පවතිනකොට යනකොට ආනාපානෙ ටික තියෙන ගන්ධෙන් වෙදී දක්ෂ වෙනවා නම් ඒක කොතන කරකොල ඇටයට ගෙදෙට්ට එන්න පාර හොයා ගන්න පුළුවන් බාල දක්ෂෙක් වගේ. කැලේ ගිල දැම්ම, ගඟර ගිල දැම්ම, මුදල් ගිල දැම්ම, ආන්තර ගිල දැම්ම ගෙදර එන්න ගන්න. ආනිච්චර අපිට දැනගන්න තියෙනවා. ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය පුරුදු කරපු යෝගිනියක් නෙමි. හුස්ම රැල්ල අතුම සුදී අදුවිද. සුකුමවි ක්‍රමේ දැනෙන නොදැනෙන මට්ටමකට ගෙවි යයි. මෙසේ සිදුවන්න වැඩි විලාවක් ගත නොවේ. සමහර පරියන්කවල මේ අවස්ථාව ඉදිරි ඉතාම ඉඳගත් අවස්ථාවේ පටන්ම ඇතිවේ. ඉන්පසු ටික වේලාවකින් මුළු මුහුණෙම උඩුකයත් නලියන ස්වභාවයක් පටන් ගනී. කන් දෙක රත් වී ඇස් වලින් කඳුළු ගලන්න වගේ පටන් ගනී. ඒ අතර කය නැලෙන්න පටන් ගනී. හරියටම වයිකේකින් මැෂින් එකක් උඩ ඉන්නවා වගේ දැනෙන්නේ. මේ දැනීම ටික වේලාවක් පවතී. ක්‍රමෙන් අඩුවී නොදැනී ගියත් ටික වේලාවකින් නැවත ඇලි නැහිනේ නැහිනේ අදෝදී පරියන්කේදී මේ අවස්ථාව පහු කළ පසු ভাইබ්‍රේෂන් නැවතීමට පසු මගේ කට ඇලි කන් සිදුරු වී සිදුර විමුර විවරණී නැහැ විවරණී ඇති බවක් දැනිනි. ඉන් ටික වේලාවකට පසු මුළු ඇඟම වටේ පරිසරයට විවර වූ බවක් දැනුණා. කටේ කෙල කිඳි ගිය බවක් දැනුණා. හිතට බියක් චකිතයක් නම් දැනුනේ නැහැ. නහරේ ඇට නළලේ ඇට ඇතුළට විනිවිද යෑමක් වාගේ මට දැනුණා. මේක පෙර අවස්ථාවක් කීපයකටම මට මේ අත්දැකීම ලැබී ඇත. විශේෂයෙන් මොළය පිච්ච එකක් මගේ කෙනෙන්න තිබුණා. කරුණාකර පහදා දෙන්න. මේ විද්‍යාන්තර රූප ධර්ම වලින් සමු අරගෙන අවකාශය රූප ධර්ම නැති තැන රූපේ අභාව ප්‍රත්‍යක්ෂය තේරුම් ගන්න. සිදුරු ආව සිදුරු අරමුණ වෙනවා. ඔක්කොගෙම නිකන් අපි ඉස්සලා හිතුවේ මේක සංනික්‍රම බැලුමකින් වගේ වට වෙලා තියෙන එකක් කියලා. නමුත් නව දොරකින් නික්කරෝම ගන්ජුන සිද්ධ වෙනවා. ඇස් දෙකක් තියෙනවා, නාස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, මේ මුඛය තියෙනවා මුත්‍ර මාර්ගය තියෙනවා අසුචි මාර්ගය තියෙනවා මේ ඔක්කොගෙම නිතර ගණිතන සිද්ධ වෙන විදිහට බලනකොට මේක බැඳපු මල්ලක් නෙවෙයි බුදුරජාණන් කියේ උපතෝ මුඛෝ මුඛතෝලි දෙපැත්ත සිදුරු මල්ලක් වගේ මේක ඇතුලේ දෙතිසක් කුණපතිය කුණපතියත් එක තියෙන දෙපැත්තම විවෘතච්ච මල්ලක ඉතින් අන්තර බලනකොට මේකේ විවරය වැඩි විවර ගති වැඩි පොදිය කියලා ඉස්සර අපිට බොට්නිය ගන්නකොට ශාක විද්‍යාව කියලා කියන්නේ. බොට්නි වලට කියන්නේ. උද්භිද විද්‍යාව. උගන්නට සෛල බිත්තිය කියලා එකක් තියෙනවා. සෛල ඇතුලේ න්‍යෂ්ඨ ඇතුලේ න්‍යෂ්ඨ බිත්තිය කියලා කියනවා. දැන් දන්නවා සෛල බිත්තියක් කියලා ගන්න එක සවිපත මේ පිටියත් නිතරම අල්ප සෛලයක් එකයි අතරමැදත් එක්ක ගනුදෙනු කරනවා. එතනින් කියම සෛල න්‍යෂ්ඨ බිත්තියේ සෛල ප්ලාස්මේ න්‍යෂ්ඨ ප්ලාස්මේ අතර නිතර ගනුදෙනු සිද්ධ වෙනවා. දැන් බලනකොට කියනවා සෛල බිත්තියක් කියලා මේ ස්ථාවර බිත්තියක් නැහැ සවිවර එකක් තියෙන එක. ඉතින් ඒකට දැන් න්‍යෂ්ටි කියන එක ආත්පරත්තනක් දෙන්න බෑ. ඒක සයිලෝප්ලාස්මත් එක්ක බොහොම සම්බන්ධයි. ඒ වගේම මේ මේ අපේ ශරීරය නිතරම අවකාශයත් එක්ක නිතර ගනුදෙනු කරනවා. අපි මේ මගේ කිව්වට මේක මගේ නෙවෙයි කිව්වට ඔතෙන් ගියරසේ මමයි මගේ නෙවෙයි යත තද බල දේශ සීමා අරපු දෙයක් නැහැ. උස්ම ගන්න ඉස්සෙල්ලා මගේ නෙවෙයි. ඇතුළට ගියම හුස්ම ටික මගේ වෙනවා. ආයෙ පිටතාවම මගේ නෙවෙයි. බත් කන්නේ ඉස්සෙල්ලා මගේ නෙවෙයි. බොක්කට ගියාට පස්සේ මගේ. බොක්කෙන් පල්ලෙහාට ගියාම ඉතින් මගේ නෙවෙයි. ඉතින් අර බොක්කේ තියෙන තුක පැහුනොත් ඉතින් බඩ එකක් කොමයි ගොඩක්. ගන්නේ ඉස්සෙල්ලා පැහුනට ප්‍රශ්නේ නැහැ. ගත්තට පස්සේ පැහුනට ප්‍රශ්නේ නැහැ. ඉතින් ඒකට තේිනවා අපි මේ පුංචි කරලා මගේ එක විතර සෞඛ්‍ය සම්පන්න කරන මයික විතර ලස්සන කරගෙන මයික පිරිසුදු කරන හිතියට මේ මුළු ලෝකෙත් එක වෙන ගනුදෙනුවකදී කොහොමනම් සාතිකයක් දෙන්නේ මැරලා දවස් තුන ගියාට පස්සේ මේක පුපුරනවා මොකොච්ච දානවා එනපෙ පෙනේට පටන් ගන්නවා ඉතින් අර සිද්ධාව සිද්ධාව අවධානයේ ලක් කරනවා කියලා කියන්නේ මේ හැම අතරම අවකාශය තේරෙන පටන් ගන්නවා. ඒක නිසා භාවනා කරපු නැති අභිඥා ලැබු නැති කෙනාට මේ බිත්තිය පේන්නේ මේ තන්නේ කරන පිළිවිද යන්න බැරි නම්. අවකාශ ධාතුව දිගේ අභිඥා ලැබු එකන මේ බිතු බිත්තියේ සිදුරු වැඩි රූප වලට වැඩි. ඉතින් ආත මේ කරා යනකොට හැප්පෙන්නේ නැහැ. බිත්තිය හරහා යන්න පුළුවන්. අපිට යන්න බෑ. මොකද අපි දැන්නවත් පිටි පිටිය පිටියක් කරගෙන ඉවරයි. ධාරා යන්න බෑ. අන්නේ වගේ ඒ අවකාශ ධාතු සමාටම තේජෝ ධාතු මත වෙනවා. මාට පඨවි ධාතු එක එකන ආපුවාම ඒගොල්ලෝ කතා කරන භාෂාවෙන් තමයි මිනිහ අඳුරගන්න වෙන්නේ. අපේ හිතෙන්නේ ආගේ රංගනේ. වැකිරෙන ගති, පිළිගන්න ගති ආපුවාම ආපෝ ගතිය. උණුසුම් ගතිය, සීසල් ගතිය එනකොට තේජෝ ගතිය. කම්පන ජන්තර ගති, කුම්බනාකුණ ගති, වායු ගති. බරහැලු ගති, තේජු ගති මෙතන අවකාශ ධාතුව තියෙන ඉතින් එක දවසට එක එක දේවල් තියෙනවා. ඒ නිසා මේ මුළු සිලබස් එකම කවර් කරන්න ඕනේ. හැබැයි ඔක්කොම කරන්න ඕන කමක් නැහැ. එනේ මේක අඳුර ගන්න පුළුවන් එකක් හරියට Tamanට ආවේනිකදී එහෙම නැත්නම් නයිසර්ගිකදී අඳුරගත්තට පස්සේ වෙනවා අනිත් ධාතු කුම තමයි කියන්නේ. ධාතු එන්නේ නැහැ කවදාකවත් මේ ඉඳුරන් වැඩ කරනවා. එහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් හිත වැඩ කරනකම් තර්ක මනස වැඩ කරනකම් කවදාකවත් ධාතු ගුණ අඳුරන්න බෑ. මේ ඔක්කොම හිරිවට්ටම් කරනවා. මේ ඇනස්තයිස් කරන පැත්තකට දැම්මම පස්සේ තමයි අර කට්ටියගේ නාටකම් පටන් ගන්න. ඒක නිසා මේක නතර කරන්නම සෑහෙන කාලයක් යනවා. අරක පටන් ගන්නකොට අපි නැගිටිනවා. ආයෙත් දවසක ආයෙ පටන් ගන්නවා. පටන් ගන්න වෙන්නේ නැනොට ආයෙ නැගිටිනවා. මං කියන්නේ හොදෝදමඩි දානවා කියන්නේ. නමුත් ඒක ටික ටික යන්නේ කොහොඳයි එක සැරේ ගියොත් පිස්සු. එක සැරේට මේකට ගියොත් එහෙම දරා ගන්න බෑ. ඒ තරම් අපි මේක අල්ලබදාන මම මගේ කියන කන්දක් කරන කයක් කරගෙන ජීවත් වෙන්නේ. බෙදලා ගන්නකොට ඔගේ තියෙන වගේ හිස්තන් ටික. උණුසුම් චිතික දෙයක් ඒ හිස්තන දන්නේ මේ මිනිස්සුගේ ඉන්නේ ගෑණියෙක්ගේ ගේත පිරිමිකෙන්ද මේ හිස්තන දන්නේ නැහැ. අටවිධාතුව දන්නේ ඒජුදා චෝදන්නේ නැහැ. මම තමයි ඒක මගේ කියාගෙන ඒවත් එක තැවෙන්නම තුල ධාතු වශයෙන් අභ්‍යන්තර බාහිර වශයෙන් ධාතු වශයෙන් දක්වා ටෙන්ෂන් එක නැහැ. ඒ නිසා සාරේ මේ රාහුල උච්චාරණ කරන බුදුජානනාංශේ දේශනා කරේ අජ්ජත් බඩ ධාතු පිහිටා බඩ ධාතු කට ධාතු රේවේසා. රාහුලඹ එළියේ පඨවි ධාතුවක් දකිනවනම් ඇතුලේ පඨවි ධාතුවක් දකින හුදු පඨවි ධාතු පමණයි. ඒ පඨවි ධාතුව දන්නේ නැහැ මම මේ රාහුලගෙන් ඉන්නවා. ගෑණියෙක් ගැන කියනවා කියලා පිරිමි ගැන කියලා ඒ ගෑණි හරි මිනිහා තමයි ඒක අල්ලගන්න හදන්නේ. පටවි ධාතු කිසිම ගාන පිළිමකමක් අල්ලන්නේ නැහැ. ඉතින් ඒ ධාතු මනසිකාරය බලනකොට ඔක්කොම හිතන ඇති කෙනෙකුට හිතා ගන්නවා. මිනිස්සු කොහොමද හිතන්නේ? මිනිස්සුගේ යාන්ත්‍රණය කොහොමද යන්නේ මේක අල්ලවදා ගත්තට පස්සේ? ඉතින් මිදුණට පස්සේ පිට කෙනෙක් අඟහරු ලෝකේ නාම කෙනෙක් නිවන් දකපු කෙනෙක් මිනිස්සු දිහා බලපුවාම මේ ගියාත්මෙත් අතහැරලා දාලා මේ වගේ එකක්. ඒක කියනකම් ඒක නාවනාවක් අවකව බෝබුවා හිතාන හිටියා. දැන් ඒක කොතන කුණු උනාද දන්නේ දැන් අල්ලගත් එක බදාගෙන. දැන් මේක නාවනවා. මේක කවනවා. මේක පොවනවා. ඕක ඇතැල්ලා ගියාම තව එකක් අල්ලන. ඊටකට ගියාත්මේ වදන් බාහිර වෙලා. එන්න දිනවත් බාහිර. මේකට ඩිංගිත්තක් හරි කුරුලාවක් ආවොත් එහෙම මේකෙක ගහක් අසුදු වුණොත් එහෙම අල්ලි අවුලක්. ධාතු පැත්තෙන් බලනකොට ඒ වගේ කිසි වෙනසක් නැත්තේ නිසා ධාතු මානසිකට ගියාම අර මානසික ආතති ගොඩාක් අඩු වෙනවා. ඒ නිසා මේ වගේ දිගට යන්න අපිට කෙනෙක්ට කියන්නේ. අර ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රයන් ඔස්සේ ලැබෙන දැනීම සංස්කරණයන් පිළිබඳ එකතු කරගන්න දැනීමක් යථාභූත ඥානයක් වෙනස් වන්නේ කොහොමද? ඒ වෙනස භාවනා යෝගියෙක් දැනගන්න හැටි කරුණාකර පහදා දෙන්න. සිරුවන් සරණයි. ඉන්ද්‍රිය ඥානෙ ඉන්ද්‍රිය ඥානෙ කියලා දැනගැනීමත් ජකාබුත ඥානයක්. ඉන්ද්‍රියවද්ද ඥානෙ ඉන්ද්‍රියවද්ද ඥානෙ වශයෙන් දැනගන්නවා. ඊට සාපේක්ෂව ගොඩාක් තව ඉන්ද්‍රියවද්ද නැති ඥාන තියෙනවා. ඒකත් යථාභූතේ. නමුත් මම දැන් ඉන්නේ ඉන්ද්‍රියවද්දයි කියලා දන්නවනේ ඒකත් යථාභූත ඥානෙ එතනින් තමයි පටන් ගන්න. ඒකට වෙන ඉන්ද්‍රියවද්ද ඥානෙ මුළු චිත්තේ සියලු දෙකක් අනික් කටේ ගොඩක් වැඩි. නමුත් අපි මරණකම් මේ ඉන්ද්‍රිය බද්ධ ඥානෙත් එක්ක හිටියොත් අර 98ම අත්දැක ගන්න වෙලාවක් නැති වෙනවා. ඒ ඉන්ද්‍රිය බද්ධ ඥානෙ කොටු කරගත්තොත්, එනින වෙලාවේ ලේබල් කරගත්තොත්, මෙනෙහි කරගත්තොත් තේරෙනවා අපි කොච්චර ප්‍රදේශයකට අයිතිවාසිකම තිබුණාට මේ කෑදරකම නිසා ඉන්ද්‍රිය බද්ධ ඥානෙ මෙපදිලා, ඉන්ද්‍රිය බද්ධ ඥානෙ මැරලා. එචා ඉන්ද්‍රිය බද්ධ ඥානෙ ඉන්ද්‍රිය බද්ධ ඥාන වශයෙන් විදු කරලා කොටු කරලා වර්ග කරලා පරිච්ඡේද කරලා දැන ගැනීම යථාභූත ඥානය කියලා හිතාගත්තාම හරියි. Swamin Mahansa, can you please shed some light on reflection? As stated how to do it. Some Books say reflection is best after coming out of the eye, first jhana, when mind is free from kilesa. In which case most of us may not be able to do any reflection. is Uniso Manasikara Sati Sampadana related to reflection? Hmm. Direct experience and the reflection are just like the needle and the thread. Direct experience penetrates through and go, and the thread coming behind is flexible, it puts knot and the stitching happens. So you have to always make the needle is first, that means whenever the direct touch happens, the commentarial, deductive knowledge, inferential knowledge, uh, reflective knowledge happens. But the thing is, some people, without any direct experience, they just dwell upon the reflections. Deductive knowledge they call theoretical knowledge or deductive knowledge. Ultimately, they arrive at certain amount of conclusions. They are utterly mental not practical. But more and more people go for the direct understanding, they know uh, reflection is uh, endowment, it's byproduct, nothing to worry. As far as you keep the track with the direct knowledge, others will follow. So therefore, wise people, those who know we have limited time, we have limited resources, they are not much worrying about the deductive knowledge because they know it is always happening. So therefore, keep the horse before the cart, then the cart will follow. Of course, the valuable things are in the cart, but you have to keep the horse before. Exactly the needle and the thread. The stitching is happened by the thread, but the thread can't penetrate through the cloth. So therefore, the Buddha says, give the priority to the direct knowledge, then the theory knowledge follows. Now, this is for, during the Second World War, there's so much of massacre, so much of killing, so much of the scientific understanding came. After the Second World War, nothing developed. Everything is reflecting. Everything is adjusting. So if you wish another new discovery, expect the Third World War. Another massacre. Another devastation, then only the second knowledge happens. So if you wish, you understand present day for last 300 years, everything is just adjusting, just uh, manipulation of the same knowledge. So therefore, uh, if you are going by reflections, you can spend the morning to evening, no problem. Because you are a thinker. Everyone is a bloody thinker. Each and everyone is a bloody thinker. Can't do away with that. So therefore, let the thinking happen. You know, whenever possible, take the mindfulness, just like a uh, needle. Try to penetrate, even a tiny thing. When the, up to the point of, up to the proportion to the uh, penetration, there is reflection, just reflection happens. Theoretical knowledge happens. Both of them are insights. It is theory or practice uh, directly. But uh, Theoretical knowledge without practical knowledge, craziness. It has no discipline, it has no creativity, so therefore make sure the horse before the cart. Make sure the needle run the first, then reflection under control. Swami Mahansa, with Anapana I have experienced the subtle breath the rising and falling of the breast and rising and falling of all feelings, mental formation, bodily sensations, etc., which I am sure so many of us meditators would have experienced to some extent. How am I to know that this is change or impermanence that Buddhists are seeking? But I cannot understand a connection from this stage to liberation. There seems to be a big big. The hmm. uh, question is not much clear enough, not uh, well composed. But anyway, I can understand by reading, uh, progress is happening. So therefore, while progressing, reflections are happening, which one is impermanence, which one is suffering, which one is non so Non, um, uh, soullessness. Uh, reflections are uh, not much clear, so therefore question also not much clear. So therefore, while you are, uh, if you are, we say in Perahara in Sri Lanka, we call procession. If you are dancing in the procession, you can't see the procession. If you are wish to see the procession, you have to sit down and wait. So therefore, reflection is just like a sitting and waiting the procession. But the direct knowledge is, you are in a dance. You can't understand what is happening. So when you are in the impermanent nature, you don't know it is impermanent nature. One day the, the, the blink happened, the, the gist happened. Ah, this is what the Buddha mentioned, the impermanency, so therefore let it happen. Even if I am going to explain, no way, no use. But I can say, a particular person who is writing, he is now in changing nature. But uh, understanding, or recognition, very thing will happen. It is always electric. It's always uh, accident. Let the accident happen. So that is intrinsic. That is natural. So continue it. Uh, definitely no sooner uh, he or she going to see, understand what does it mean by impermanence. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතියට වඩා ඉක්මනින් සක්මන් භාවනාවේදී ඊය පවත්වා ගත හැකිය. මේ මාර්ගයක් වුවද එක දිගට එක දිගට සක්මන්හි සිහිය පවතී. ආනාපාන භාවනාවේදී විස්මරෙල්ල තුනී වුවද ඉන් ඉදිරියට යාමක් නොමැත. මෙවැනි දින 10ක වැඩ මුලුවකදී ප්‍රගතියක් නොලද හොත් එය මා ලබන අභාග්‍යකි. කරුණාවෙන් ආනාපානයේ ප්‍රගතිය උදා කරන හැකි අයුරු පහදා දෙන්න. පිරුවන් සරණයි. ශක්තිය අල්ලගත්ත ශක්තිය ඉදිරියට යනවා කියන එක ලොකු වෙනසක්. ලොකු ශක්ති මැදයක්. නමුත් මේක කියලා කියනවා ශක්කුණේ පැය භාගයක් වුණා සතිය පවත්වන්න පුළුවන් කියලා. යන්න පැය විනාඩි 45ක් පැනලා පුළුවන් තරම් පැයම කරන්න. පැයම කළා ඉල වාඩි වුණාට පස්සේ ආනාපානේ ඕනෙම නැහැ විවිකිට යනවා. අරමුණක් ඕනේ නැහැ. අරමුණ ඕන කරලා තියෙන්නේ වික්ෂිප්ත මනසකින් ආවොත්. වික්ෂිප්ත මනසකින් ඕනේ හොඳට සක්මන් කරලා ගිහලා වාඩි වෙලා හිත වාඩි වෙච්ච ගමන් බැටෙන්නේ අර හුදකලා. බලන්න හුදකලා පැයම පවත් ගන්න පුළුවන්. කිසිම ජංගහියකින් තොරව කිසිම මෙනෙහි කිරීමකින් තොරව පවත් ගන්න පුළුවන් තමයි තේරෙයි. සක්මණෙන් ගත්ත ගැම්ම නිසා ඒ පැයක කාලය තුළ හිත කෙලස් නැහැ. මේ වගේ සංසාරික කෙලෙස් නැති පැයක් කියලා කියන්නේ හිතා ගන්න බෑ. උවිත විදිය ප්‍රගතිය කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේ ප්‍රගතිය කියලා කියන්නේ මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මාකාර වීදුරු වගේ කැටයක් මේකක් නම් යුව නැහැ මේකේ. දවද්දා ඒක මොකොත් හම්බෙන එකක් නැහැ. එහෙම ක්‍රිස්ටලයිස් වෙන්නේ නැහැ ප්‍රගතිය. ප්‍රගතිය මොකද්ද? කෙලස් නැතුව කොච්චර වෙලා වාත් ගන්න පුළුවන්ද? ඉතින් කොට්ටේ කුඩල්ල තිබ්බට පිරිසිදු වුණාට උ කැමති නැතුව නිතරම තෙතට අදිනවනම් අන්ධකාරයට අදිනවනම් ඒක කොට්ටේ දෝෂේ නෙවෙයිනේ. ඌට තියෙන අර තෙතමනේට තියෙන ආකාව. අපේ හිත කෙලෙස් හොයන්නේ. හොයන හරියක් හොයන්නේ කෙලෙස්. හම්බෙන හරියක් හම්බෙන්නේ කෙලෙස්. කෙලෙස් නැති තැනට ආවම පාළුව කියන්නේ. මේක ඒක දිග අග ප්‍රගමනයක් විදියට ප්‍රගතියක් විදියට දකින්න තියෙන පුළුවන් නමුත් බුදුහාමුදුරුවෝ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු දකින්නද නැන්ද දකින්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා කරපවන කරපවන කියලා වැඩි දවසේ තේරෙයි නොදැන නොදැන හෝ බුදුහාමුදුරුවෝ වල තියෙන අපි කෙලෙස් නැති තැනක කියලා. නමුත් අපි කඩප්පුලි හිත නොකෑමන හිත දහපතුර හිත කවදාකවත් ඒක ප්‍රගෝණයක් විදියට තගෙන මොකද ඒකට ඕනේ කටගස්ම. නිකන් කුණු රහ උම්මලකද උම්බල මේ කුම්බල කරවල ගැලක් වගේ එකක් තමයි ඉන්නේ. මේක නෑ. කවන්නේ බය වෙන්න එපා. බුදුහාමුදුරන මොකට යොමු කරන්නව යන්නේ දැන හරි නොදැන තමන් හිටපු ආපෝ ගෙදෙට්ටමයි. සක්මන අල්ලපෙක ලොකු දෙයක්. හොඳට සක්මන් කරන්නේ නැලි 45 අන පැත්තට පැනලා නැත්නම් සතිය දිගට තියලා ගිල වාඩි වෙලා ආනපාන හිතකේ දාන්න ඕනෙම නෑ. කිලින්ම උදකලාවට යන්න අරින්න වලන කොච්චර කිසිම මෙහෙවීමකින්තරව උදකලා පවත් ගන්න පුළුවන්. ඒතකොට තමයි තේරෙයි කොඩි ගහයටත් භාවනා කරතයි. යෙන්ද කම්පලුවේ භාවනා කරතයි. පරිසරය ආවට පස්සේ ඒක ලීසි. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ බලන්න මේක ගන්න බෑ. මොකද ආයෙත් කැළඹෙනවනේ. එතකොට තේරෙනවා මෙහිදී ගන්න පරිසර ලැබිච්චාම පුළුවන් නැති වෙනකොට බෑ නමුත් ගෙදර ගියට නැති වෙනවා සදාකාලික නැති වෙන ආයෙ මෙතෙක් ආවම ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට කෙලෙස් නැති භාවය ප්‍රත්‍යක්ෂය කියලා හිතාගත්තාම වැඩියි. Bhante, vipassana meditation is the realization of the absolute truth. getting rid of the avidya and the defilement. Once that state is reached, it is Nibbana. Consciousness exists having shut off all sensory doors while living and after death uh, does the consciousness remain eternal in the purest, purest pristine state. So if it is so, it is leading to the mm, permanent notion or eternality. So therefore, the Buddha never recommend that kind of eternal consciousness. You will understand consciousness is something, then and they are rising. It appears like a continuum, but it's a very uh, frag uh, fragile thing. It is happening so fast, so therefore it appears like a continuum. But uh, the Buddha is talking about the unfounded consciousness, unmanifested consciousness. So by reducing the uh, all the other mental concomitants, uh, you can reach almost to the uh, consciousness without much settlement, without much foundation, no much manifestation. It is like energy remains as energy, never collapse into matter. So that means that energy is universal, it does not belong to someone. Whenever it is collapsed into matter only, space-time will come into being. As far the energy is there, no time, no space. So we are reducing the consciousness from the matter to energy. Then, whether it is existing or not, nothing you have to maintain it. It becomes its own. So therefore, uh, we are trying our best to maintain consciousness in an unmanifested way, anidassana way, or unfounded, apathetic, um, way, and then you are just a part and parcel of the nature. Nothing to worry. So therefore, when further you go there, you know the art of to be with the nature, go with the nature, without making a friction. For that consciousness is not necessary. The craftsmanship of the new consciousness, the creativity of the consciousness, productivity of the consciousness is not asked for. To be with the nature. If you wish to go against the nature, then only the craftsmanship is necessary. So much so you create repercussions. So much so you create karmic forces. So if you go back to the uncontested consciousness, no karmic forces. All accumulated will go off. Then uh, the water, ash to ash, soil to soil. Uh, or unification uh, happens. So uh, we can make you, we can purify the consciousness up to that level. let say that's kind of a gross uh, remarks that I have with respect to that question. Uh, Venerable sir, yesterday you talked about apusala, that all of us humans have apusala. You said that that uh, you said the, you said that it's important to have happy and not to be carried over and get over stressed without visakusala. This reminded me of the two Zen monks at the river. One monk carried the beautiful maiden across the river side and ne never thought of it after. The other monk never forgot this and and much later accused the monk for breaking the code. I believe the point is not to harbour the bad thought. From a Buddhist perspective, would it be lesser apasal to indulge and forget rather than lusting over? My Zen monk example was not really a good one. That depends. After a certain amount of vibra uh, propellers, after a certain amount of acceleration, after a certain amount of momentum only, uh, you can develop the mind state which is not harboring any dust, any defilement, just like a very polished uh, floor is made out of a lot of pieces of wood. And if you are doing the craftsmanship properly, polish it and give a varnish application, the one dust from here up to the gate, you can brush it off. But if it is split off, if it is broken off, when you are wiping the dust from there, you can't take it up to the other coin because it falls into the cleavages. It is harboring the, the dust. So under such circumstances, by wiping you can't clean the flow, flow because it is not completely polished. If once polished, different nature. It's fragmented, different nature. So the person who is harboring Dust means fragmented mind. When the minds are unified and polished, it works like a plank, work like a glass. So even the dust is there, very easy to clean it. So our mind can go into fragmented or unification. So two monks indicate one monks believe in the unified mind. The other monk fragmented and he can't understand the unified mind. So he thinks everyone's mind is fragmented. So therefore he accuses the other one. So this is what happens. Even within the same person that can happen. Whenever the mindfulness is intact, when you're contented, your mind is unified. Whenever you go home, scattered and fragmented, this is a harboring. So he know it's exactly the same mind, two modes. Main thing is not to worry give the conducive condition so that unification can take place. And even then again it can go scattered off. Again unification can take place, just like a hive of bees. A pillar unit, you call beehive. But when the individual bees fly over, no hive. Then nothing changes. Bees are the bees. That agglomeration and congregation we call a hive Spread out, it is not there. So exactly the way each mind can assume two modes, simply speaking, split mind, fragmented mind, or unified mind. Unified mind is like a thunderbolt. You can use it to smash anyone. You see, fragmented mind you can't do. When you throw away pieces, it scatters. And uh, resistance to the defilements, also the same. So therefore, human can go for both the modes. So slowly, slowly, from fragmentation you are going to the unification. So this you can't do away with exercise. You can't do away with restrainment. So, person with the fragmented mind can't imagine about the unified mind. But the unified mind can understand both. So best advantage is to go to the unification as much as possible. ගෞරවනීය ස්වාමින් වහන්සේ කණි පුද්ගලයෙකුගේ කැමැත්තට අනුව භාවනා ශාලාවේ දොරවල් විවෘත කර තැබීම විදුලි පංකා ක්‍රියා කිරීම ආදී දේවල් වලට ඉඩ නොදෙනු මැනවි. සීතලෙන් සහ ශබ්දයෙන් භාවනාවට බාධා පැමිණිය හැකි බැවිනි. ඒ නිසා මල්ලිකාට යෝග තියාගත්තා මම I came from Winnipeg, there have no problem. Next I go to the Vancouver, there may be open doors or closed doors, I don't care. But I ask that particular organizer to take care, whether to keep doors open, closed or no. So I see people are fighting. One person put on the fan, other person immediately go and switch off. Other person immediately go and switch off. And then they are fighting each other. In the same meditation hall. So I don't know how you people are living at home with the family members. very difficult, very difficult to use common facilities because our likings and dislikings are different. So you have to have so much of embracing, so much of sympathy towards oneself and the others. Then only we can live like a family. Then the, then the Dhamma family going to develop. Each and everyone is going to fight for their own Liking uh, likings and disliking, it's a hell. There is no specific place under the earth called hell. <laughs> when the mind becomes fragmented, hell. So if the very mind can be unified, then that particular person knows even a thundering happens, don't know. Because mind is calm and collected inside. So we have to sympathize, we have to come to a Mode, a norm, a, convention, uh, that I leave it to Mallika. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සූත්‍ර දේශනාවකදී විපස්සනා කරනවා කියලා කරන විශේෂ දෙයක් නැහැ. කරන්න තියෙන්නේ නිකන් බලා ඉන්න එක විතරයි කියලා දේශනා කරලා තියෙනවා. නිකන් බලා ඉන්නේ ආනාපාන සතිය දිහාද, සිතිවිලි දිහාද කියලා කරුණාකර පහදා දෙන්න. මේ මූලධර්ම ප්‍රශ්නයක් නොවේ. කරුණාකර ප්‍රායෝගික වැඩ Today, today we are open to even Mooladharma Prashna. අද අද ප්‍රශ්නයක් නෑ. නමුත්තර මම කලින් විස්තර කරපු එක ගැන මම සතුටු වෙනවා. අර වගේ ඒකෝදි වෙච්ච ඒකාග්‍ර වෙච්ච මනසෙන් කරන දේ බලන්න එක විතරයි. නමුත් මනස ඒකෝදි වෙනකන් ඒකාග්‍ර වෙනකන් නිකම් බලන ඉඳලා හරියන්නේ නෑ. එතකන් කල යුත්තේ කරන්න ඕන. දැන් මේක පොලිෂ් කරලා කවුරු හරි තිබ්බට පස්සේ මෙතන තියෙන කුණු ගොඩක් අතෙන් ගෙනියලා දානවා කියන එක හරි ලේසි. ඒක බොහොම සුළු වැඩක්. පොලිෂ් කරන්නේ නැති එක කියලා බෑ කරන්න බෑ. ඒ නිසා පොතේ යනකම් කල යුත්තක් තියනවාද? කොතනින් එහාට කල යුත්තක් නැද්ද කියන්නේ තුරණේ. Java ගැම්ම ගැම්ම කවුනට පස්සේ මොකද කරන්නේ? කස කැවෙනකන් ගැම්ම ගන්නකම් ආධුනිකෙක් වගේ හැමදාම තනවලයි. තනවලට දැන් ඒක ගැම්ම ගන්න පුළුවන් කියන එක දැනගත්තට පස්සේ බලන්න එක කරන්න පුළුවන්. ඊට පස්සේ යන ආනපාන කෙනෙක් නැහැ. ඊට පස්සේ ඉතිවිලි තියෙන්න පුළුවන්. නමුත් ඉතිවිලි නම් අහස පාවෙන බලාකුළු වගේ බලන් ඉන්න එපා. ඒක දිහා බලන් ඉන්න දෙයක් නැහැ. ඒක ඇවිල්ලා යනවා. නමුත් ඉතින් යනකම් හැමදාම ආධුනිකෙක් වගේ ගැම්ම ගන්නකම් වැඩ කරන්න ඕනේ. ඒසයි දෙක වෙන් කරගන්න එක කොතෙන් දැනකම් භාවනාව මෙනෙහි කිරීම ගැම්ම ගන්න කවුරුද කොතනින් පස්සේ යනාති යන්න ඕන දෙනවද කියන්නේ ඕගොල්ලෝ ළමයි හදනකොට කොච්චර කරනකම් ළමයි හසුරවන්න ඕනද කොතනින් පස්සේ ළමයාට ළමගේ තීන්දුව ගන්න දෙනවද කියන එක දෙමාපියන්ගේ යුතුකමක් ඕනෑමට වැඩි දරුවන්ට ඇඟිලි ගන්න ගියොත් දරුවෝ දෙමාපියන්ට වෛර කරනවා ඒ දරුවට ගෝලි දඳුරන්නේ නැති කාලේ උඹ කරගන්න කිව්වට හරියන්නේ නැහැ ඒ කාලේ කරලා දෙන්න ඕනේ. කොතෙන් කරනවා කරන්න ඕනද කොතෙන් පස්සේ ළමයාට විකේ දෙන්න ඕනද කියන එක එක එක මේ සංස්කෘති වල වෙනස්. ඒ නිසා මම මුන්ටිගේදී කළ යුත්තේ කරන්න. හරියට වෙලාවට පස්සේ අනාතර යන්න දෙන එකයි ඔබට දෙන්න තියෙන උත්තරය. ගරු ස්වාමීන් වහන්සේ කාල භෝජනයේ කාල පරාසය පැහැදිලි කර දෙන්න තේක්වා. මම මේකට කොලයක් ලෙවල් එක මල්ලිකාට විකාල භෝජනයේ පිළිබඳ ෆොටෝ ස්ටැට් එකක් ඒක දීලා දෙන්නයි කියලා මම ඉල්ලයි. ඒක ඇත්තටම මේ එහෙදිත් හරි ගැසලා ඔක්කොම ඕගනයිසර්ස්ලාට කලින් මම යෙව්වා. ඒ නිසා ඒක මයිලකට ඇති මල්ලිකාට ඇති ශ්‍රී මාත්‍යකාට ඇති විකාල භෝජනයේ පිළිබඳ රේරුපණ චන්දිවුන හාමුදුරන්ගේ පොතේ මේ පුස්තකාලය ඇති පොත මේක උපසම්පදාශීලී පොත. ඒකේ පේජ් එකක් තියෙනවා. ඒක තමයි අපි ස්ටෑන්ඩඩ් එකට ගත්තේ. එහෙම පුළුවන් නම් පොතවල දෙන්න නැත්නම් ෆොටෝෂොප් එක කරලා දෙන්න එක කියවන්නේ සුදුසු එක නම් අලි කපඩක් හම්බ වෙනවා. මම හිතන අපි මෙතන නැතර කරමු. අපි ඔය ටික තියාගන්න වෙනවා අනිත් දෙහෙටට. මොකද හතරට බණ කියන තේ නිසා. දැන් අපි පැය පැකටිනානේ 40ක් කරන්නේ. අනිත් ඉඳගෙන ඉඳ ගියාම ගොඩාක් ඔය කතා පිටියට වැඩි පළේ මොනින් නැමුණාට පස්සේ මොනවද දැම්මත් වැඩන්නේ. එනිසා ඉතින් ප්‍රශ්න කපිටුල් කරමු ඒක ලේබල් කරලා තියාගන්න. අපි හිතට තියාගන්නවා. අපි හතරට රැස් වෙන ධර්මදේශනාවට ඒ අතරවද කාලේ අපි ගිලපතට ඉකර සැකසීම පාවිච්චි කරනවා ඒ තාක්කල් සිල් දිනාටම දෙවන් සරණයි